සංඝාන්ත ඔව් අයනවා කියන්නේ නෑ සුදුසු වෙලාවක් දැන් නෑ මොකද මම මේ කැනඩාවේ නෑ කතා කරන්නේ නෑ වෙලාවට නෑ කතා කරන්නේ ආ හොඳ මමත් ඉතින් කාලෙක ඉඳලා ධර්මය හොයන කෙනෙක් ඉතින් මයකුත් ලංකාවේ ඉන්න බොහෝ ධර්ම දේශකයන් වහන්සේලාගේ දේශනා අහලා තියෙනවා ඒ පොත්පත් බලලා තියෙනවා ඉතින් ටික ටික මේ පැත්තට යොමු වුණා. ඉතින් මගේ හිතේ තිබුණ පොඩි පොඩි අර විසඳ ගන්න බැරි ගැටලු වගේ තත්ත්වයක් ඔබ වහන්සේගේ දේශනාවලින් ගොඩාක් ඉලිහිලා ගියා. දැන් අර බාහිර ලෝකයක් නැති එක පිළිබඳව මම තවන් දීලා තිබුණා. නමුත් ඒක කොහොමද හරියටම සිද්ධ වෙන්නේ කියන එක අවබෝධයක් තිබුණේ නැහැ ස්වාමීන් වහන්සේ. ඉතින් මේක මට ගොඩක් දුරට තේරුණා ඒ වගේම ඔබ වහන්සේගේ දේශනා ශෛලයෙන් විශාල ලෙස නිකන් පුදුම හදවතට අමුතු දැනීමක් දැනෙනවා. ඒ අර ඒ වචන අසුරන හැටි සහ ඒ මේ නියුණු ගැතිය මට දැනෙන්න ගත්තා. හිත ඇතුළට. ඒ නියුණු ගැතිය මේ මගේ හදවතට දැනුණා. ඒ හින්දා ටික ටික මගේ හිතත් මේ බොහොම මේ නියමකටපත් වුණා. ඉතින් තාමත් මේක හොයාගෙන යනවා. අර දැන් දැකීමක් ඇසීමක් දැනීමක් දැනගැනීමක් කියන தත්ත්වය මට හොඳට වැටහෙනවා ස්වාමීන් වහන්සේ. මේ ඒ හතර තමයි අපිට අපිට අත්දකින්නේ. එතකොට ඔබතුමා ඔබතුමා මේ ලංකාවේ දේශනා ගැන කිව්වේ එහෙම ඔබතුමා ලංකාවේ නෙමෙයිද? නෑ මම ලංකාවේ කෙනෙක් මම දැන් දැනට ඉන්නේ මේ කැනඩාවේ කදින් කියලා. කැනඩාවේ. දැන් මේ කෝල් එක ගන්න කැනඩාවේ ඉඳන්ද කියන්නේ? එහෙමයි ස්වාමීන් වහන්සේ කැනඩාවේ ඉඳන් ගන්න. හොඳයි මෙහෙනම් උදේ පාන්දර ඔහෙ සම්මනේ. ඔව් මෙහෙ දැන් 8යි ගානක් වගේ රෑ. ආ හා හා. ලොකු වෙනසක් තියෙනවා. එතකොට මේ දැන් ඔබතුමා එතකොට මේ ප්‍රතිපදාවක කටයුතු කරනවද සාමාන්‍යයෙන් කොයි විදිහටද කටයුතු කරන්නේ ධර්මයත් එක්ක මම ගොඩක් දුරට ස්වාමීන් වහන්සේ කලින් නම් නයිබුත් භාවනා වර්ග කරා මේ ඒ කියන්නේ අර හිස මුදුනේ ඉඳලා කකුල් දෙකට යනකම් ඒ විදිහට බලාගෙන ඉඳලා ආනාපාන සතිය තරමතර ඉවත කරලා දිනනවා නමුත් ගොඩාක් දුරට මගේ හිත තැම්පත් වෙලා තියෙන මේ දේශනා ඇහිීමයි දේශනා අහලා ඒ පිළිබඳව මෙනෙහි කිරීම. ඊට අමතර කාලෙක ඉඳලා මේ මම කරා මේ දකින්න පරාසය දකින්නවා මේ දැකීමක ඉන්නවා. වැඩි සිතුවිලි වලට යන්නේ සිතුවිලි යන්නේ සිතුවිලි එනවා ඉතින්. ආවට මොකද මේ අර දකින්න පරාසය හිටියා. නිකන් යමක් සවන් දීගෙන ඉන්නවා ඒ සැකෙන පරාසය හිටියා. ඕ විදියට ටිකක් දුර ගියා. තව මම ගොඩක් දුරට මේ මොහොතේ හිටියා. ඒ කියන්නේ දැන් මම හැන්දක හාන්සිලා හරි පුතේ වාඩිලා වගේ ඉන්නකොටත් මම මේ මොහොතේ ඉන්නවා. සිත කොහෙද ගියත් ආයි මෙතෙන්ට ඇවිල්ලා මේ මොහොතට වෙලා ඉන්න. එහෙම එහෙම ඉන්නකොට ඉන්නකොට අර සිතිවිලි එනවා. නමුත් බොහොම නිකන් මේ හිත තැම්පත් වුණ ගතියක් දැනුණා. ඉතින් ඊට කලින් කාලවල හිත පාලනය කරන්න බැරි තරම් එහෙම. දැන් බුද්ධෝත්පාද දේශනා කොච්චර වගේ අහලා තියෙනවද? ඒවා මම අහලා තියෙන්නේ 40 අපිට. ආහ්. ඒ ඔක්කොම සාකච්ඡා දැන්ුවේ නැත්තම් සතිය මගේ ගෙදර කියන අන්න හරි සතිය තමයි අපේ ගෙදර කියන දේශනය ආවා නේද ඒක මම කීප සැරයක් ඇහුවා ස්වාමීන් වහන්සේ එතකොට ඒවා කියන ඒකෙන් තමයි ඔබතුමාට ඒ දියුණුව එන්නේ නැත්තේ කියන්නේ ඒකේ තියෙනවා ඒ දේ පෙන්වන්නේ මොහොතට ඇවිල්ලා ඉන්න කියන එක. එහෙම වුණා ස්වාමීන් වහන්සේ. ඒක නම් ගොඩාක්. ඉතින් දැන් ඒව අහනකොට අහනකොට දැන් මට නිකන් වැඩට ගියාම සහකාරී කියනකොට ඒ කොයි වෙලාවෙ හිත දුවන්නේ නැතුව තියෙනවා. ඇත්තටම ඒක ලොකු දියුණුවක් තියෙනවා. අපිට ගොඩාක් අය එක කියලා තියෙනවා මේ මේ තමන් අර හරි නිදහස් වෙනවා කියලා ඒ මොහොතටම එනකොට හරි ලොකු ප්‍රශ්න ගොඩක් ඔළුවේ බරක් ගොඩක් සැහැල්ලු වෙනවා කියලා. හරි පුදුමාකාර විදිහට ධර්ම මාර්ගයට ඇතුල් වෙනවා බව පේනවා කියලා. ඇත්තටම ඒක ඒක අපිට දැනලා තියෙනවා. ඒක නිසා තමයි අපේ දේශනය ගොඩක් මේ විදිහට ඉදිරිපත් කරේ. අපි දන්නවා ඒකේ වටිනාකම. අපි දන්නවා සතිය තමයි අපේ gedara කියලා. ඒකනේ සතිය ගොඩාක් ගැඹුරුයි. ඒ කියන්නේ ඔය සතිය යනවා සම්මා සතිය වෙනකම්. සම්මා සතිය කියන්නේ ඇත්තටම මේ සිතුවිලි මායාවෙන් මිදෙන මොහොතට කියලා අපි කියනන්නේ මොහොතට අවදි වෙනවා කියලා. සිතුවිලි වලින් මිදෙන අවදියක් ඇති වෙනවා කියලා. ඒ නිවනම තමයි ස්පර්ශ වෙන්නේ. ඒ නිවනම ස්පර්ශ වෙන තැනම මේ මේ සතිය තමයි අපේ gedara කියන තැන ඇත්තටම නිවන් දකින්න දක්වාම යනවා. ඒ කතාව යනවා ඒ යෝනිසෝ මනසිකාරය අත කියන එක අතිශය වටිනවා මේ මේ මාර්ගයේ කටයුතු කරන කෙනෙකුට ඉතාම වටිනවා. ඒක අපි පෙන්වන්න ඕනෑම තමයි මේ විදිහට අපි නම සකස් කරේ. අපේ ගෙදර ඇත්තටම මේ අපි ඉන්නේ මේ සිතුවිලිත් එක්කනේ. නමුත් සිතුවිලි නෙමෙයි ඇත්තටම අපේ ගෙදර. අපේ ගෙදර අපි සිතුවිලි වල ඉඳියට තීරණ ගන්නේ අර අවදිය තුලයි. ඒ කියන්නේ දැන් මට වැරදුනා කියලා අපිට සමහරවිට හිතෙන්නේ අර අවදිය නිසායි. ඒ කියන්නේ සතිය නිසායි. දැන් හිතනවා මේ දෙයක් අගේම කිව්වේ නැත්නම් හොඳයි අපරාධේම කිව්වේ කියලා. ඒක පසුතැවීම ඔක්කොම එන්නේ අර අවදිය තුල. නැවත ඒක ඒක අවදිමත් ඒ කියන්නේ දැනෙනවා. ඇතුළට දැනෙනවා මේක මෙහෙම වුණා නම් හොඳයි. මේක මෙහෙම නොවුණා නම් හොඳයි. ওই දැනෙන දැනීම තමයි අපි ඔය පෙන්වන්නේ. ඒක සිතුවිලි නෙමෙයි කියන එකයි අපි පෙන්වන්නේ. අපිට ඕන උනේ මේ මේ දායකයව සිතුවිලි වලින් ඇත්තටම ගන්න මුදව ගන්න. සිතුවිලි තමයි අපිට දුක දෙන්නේ. ඇත්තටම අපිට දුක දෙන්නේ සිතුවිලි. ඒ කියන්නේ මේ සබ්බපාපස්ස අකරණම් කියන්නේ සිතුවිලිමයි. ඒ සිතුවිලිමයි අපිට මේ දුකක් ඇති කරලා තියෙන්නේ. ඒ කියන්නේ බුදුන් වහන්සේ මේක පෙන්නනවා. මේ නාම රූප මේ සිතුවිලි මායාව විඥාන මායාව මේක මේකේ අඥාතන් කිසි කෙනෙකුට දුකෙන් මිදීමක් නැහැ. ඒකයි සබ්බපාපස්සා කරණං සියලු සිතුවිලි අකුසල්මයි. කුසලස උපසම්පදා කියන්නේ ඒ සත්‍ය එයා දකිනවා නම් ඒක තමයි කුසලස උපසම්පදා. අර යථාභූත ඥාණයෙන් ඇත්තටම අරමුණේ සත්‍ය දකිනවා කියන එක. එතනයි කුසලස උපසම්පදා තියෙන්නේ. එතනයි ඇත්තටම චිත්ත ගමනයක් සිද්ධ වෙන්නේ. නැත්නම් සිතේ වහලෙක් වෙනවා. සිත කියන කියන විදිහට කියා කරලා කරලා අන්තිමටම පසුතැවෙන දැක්කම වැළපෙන දැක්කම අපිට හිතෙනවා පිමිසු පවු නේද කියලා. මිනිස්සු මේ සිත සිත මායාව ඒ කියන්නේ ඇත්තටම මේ මිරිගුවක් පස්සේ දුවනවා කියන්නේ අපි සපකේකේ දිව්වට අවසානයේ රැවටිලා විතරයිනේ අපිට කිසි දෙයක් ඉතුරු වෙන්නේ අපේ දේශනාවල ඔබතුමා අහන්නේ නැති නේද අපි කියනවා මේ පොඩි කාලේ බෝනික් එක ගැන හිතනවා අවුරුදු 10දී 5 ශිෂ්‍යත්ව ගැන හිතනවා අවුරුදු 15දී අපි ඕ ලෙවල් ඒ ලෙවල් ගැන හිතනවා 20 දී ගෑලම පිළිලමයි ගැන හිතනවා 30 40 වෙනකොට අපි මේ දරුවෝ ගෙවල් දොරවල් වාහන ගැන හිතනවා නමුත් අපි මේ 50 60 වෙනකොට ආයි මුණුපුරෝ ගැන හිතනවා ආයෙ ඊට පස්සේ 60 70 වෙනකොට දිවි ලෝකයක් ගැන හිතනවා. ඉතින් මේ එතන එතන අපේ ඒ සිත් බව දකිනවා. එහෙම නේද? ඒක තමයි. අපි එතන එතන ඒ සිත කියලා දකිනවා නම් අපි එක දිගට තියෙන හිතක් නැති බව දකිනවා. එහෙමනම් අපි ඉපදුණු මොහොතේ ඉඳලා අර හුස්ම අර හුස්ම අද හිතනේ මැරෙන්නේ හිත නැති නිසානේ කය වලලන්නේ. එහෙනම් එහෙනම් ඒ එකම සිතක් තියෙනව නෙමෙයි ඒ අන්තිම මොහොත වෙනකම්. ඇත්තටම එතන එතන සිත ඇතුළේ අවුත්වා උත්සාහ ඒ වගේම ගැවුණා ස්වාමීන් වහන්සේ අපි කිසිම දෙයක් ලෝකේ දැකලා නැහැ. අපේ මේ ඉන්දියන් දින් දැකුණු පොඩි ලෝකයක් තමයි අපි මේ අසුර කරලා තියෙන්නේ. උපන් දවති කියලා දැක්කේ. ඒක හොඳටම අවබෝධ වුණා සාමාන්‍යන්තගේ දේශනාවලින්. පෞද්ගලික දේශනා පිටින් මම කලින් ඕ අහලා තිබුණාට අවබෝධ වුණේ නැහැ. ඇත්තටම අපි මේ හිතනවනේ අපි මේ හිතන ලෝකෙකනේ ඉන්නේ. අපි හිතන්නේ දැන් අතට අහු වෙන දැන් ඔබතුමා දැන් ළඟ තියෙන මොකක් හරි එක අත තියලා බලන්න මොකක් මොකද අත තිබ්බේ මම අර මගේ පර්ස් එක තිබුණ ළඟ ඒකට අත තිබ්බා ඔව් එතකොට බලන්න දැන් අපිට අතට දැනෙන්නේ තද ගතියක්නේ අතට දැනෙන්නේ නැන්නේ පර්ස් එකක් කියලා අතට දැනෙන්නේ තද ගතියක් විතරයි ඒනොත් අපි හිතන්නේ පර්ස් එකක් ගැන එතකොට මේ දෙකේ සම්බන්ධයක් නැහැ දැන් අපි අපි දැන් මේ දැන් අපි අත තියන් ඉන්නවා මේසයක් උඩ එතකොට අද මේසයක් උඩ කියලා කියන එක අපි හිතන එකක්. අතර දෙයිලා තියෙන සදකයක් විතරයි. මෙන්න මේ වගේ ඇහැට දැනෙන වර්ණයක් විතරයි. එතකොට කනට ශබ්දයක් විතරයි. එතකොට හිතින් හිතන් ඉන්නේ කපුටෙක් ගැන. හිතින් හිතන් ඉන්නේ එහෙම නැත්නම් දැන් මේ වගේ අතර මායාවකනේ අපේ අතරමං වෙලා ඉන්නේ. ඒ කියන්නේ අපි සංඛාර ලෝකෙන් කියන්නේ අපි ඔව් කියන්නේ. ඒක එතකොට අපි හිතට කියලා දෙන්න ඕනනේ. ඔය ඔය ඒක තමයි ඇත්තටම සත්‍ය දකින්න දැනීමක් විතරයි ඒක තමයි අරමුණේ සත්‍ය දකින්නවා කියන්නේ. ඒ කියන්නේ මේ සිතට එන අරමුණේ සත්‍ය දකින්න එකයි නිවන් මඟ කියන්නේ. ඒක තමයි ස්කන්ධයේ උදේවැය දකින්නවා කියන්නේ. ස්කන්ධය කියන්නේ අරමුණ. සිත කියන්නේ අරමුණ වෙන දෙයක් නෙවෙයි. අරමුණ. සිත අපි සරලකට ගත්තොත් මේ අරමුණනේ අරමුණ වලටනේ සිත කියන්නේ. එහෙමයි. එතකොට ඉතින් ඒ අරමුණ තමයි සිත කියන්නේ. එහෙනම් ඒ අරමුණ තමයි ස්කන්ධය කියන්නේ. ස්කන්ධය කියන්නේ කෙනේ පොත ඇදෙන්නේ. පොත දකින්න සිත කියන්නේ අරමුණමයි. එතකොට ස්කන්ධයේ උදේවැය දකින්නවා කියන එක තමයි බුද්ධ දේශනාව. ඒ ඔක්කොමත් අපි හිතේ නේද? ඔව්. ඒ ස්කන්ධයේ උදේවැය දකින්නවා කියලා බුද්ධ දේශනාවේ පෙන්නන්නේ ස්වාමීනි සෝතාපන්න වීම සඳහා කුමක් කළ යුතුද? එතන මහණෙනි ස්කන්ධයේ උදේවැය දැකීමමයි කළ යුත්තේ කියනවා. අනාගාමී වීම සඳහා අරහත්ත්වය සඳහා එකම දේ කියන්නේ. ස්කන්ධය උදේ ඒ කියන්නේ සිතට එන අරමුණේ සත්‍ය දැකීමමයි කළ යුත්තේ මහණෙනි කියන එක තමයි. ඒ අරමුණ සත්‍ය දකිනවා කියන එක ලොකු කතාවක්. ඒකයි අපි කියන්නේ මේ මේ මොහොතේ සිතට එන අරමුණට සිය පිටන් කියන්නේ. ඒක දකින්න කියලා. ඒතර මේ මොහොත විතරයි තියෙන්නේ. අතීතය ගැන හිතුවත් මේ මොහොතේ, අනාගතය ගැන හිතුවත් මේ මොහොතේ. හැබැයි මේ මොහොතේ අපි හිතන දේ තමයි ඇත්ත නෙමෙයි. ඒ කියන්නේ ඒක අතීත සංඥාවක්. නේද? අතී සංඥාවක් ඔව් තමයි. ඔව් එතකොට මොහොත මොහොතත් අපි මායාවක රැවටිලා ඉන්නේ. හ්ම්. දැන් කාලේ ඔව් කාලෙකුත් නෑ. කාලයක් තියනවා කියලාත් අපි රැවටිලා ඉන්නවා. හැබැයි මොහොත බලනකොට මේ මොහොතක් නෑ. එතකොට තුන් කාලෙම බොරුවක් වෙනවා. එතන අකාලික ධර්ම කාලෙන් බොරුවක්. ඒ අකාලික ධර්මයේ තමයි මේ සිතුවිලි වලට අයිති නැති අර අවධිය තුල අපිට හමු වෙන්නේ. ඒ සත්‍යය. ඒ සත්‍යය තමයි හමු වෙන්නේ. ඒ කියන්නේ මේ සිතුවිලි තමයි මායාව. ඔය මේසේ පුටු ඇඳන් ඉර හඳ ගෙවල් දොරවල් තේරම ඇවිල්ලා සංකාරනේ. අපි හදාගත්ත එකක්නේ. සංකාර. ඒකනේ අපි කියන්නේ අර ඉපදෙනකොට අම්මගේ හැඩතල එනකොට අම්මා කියලා ගැට ගැහෙනවා කියලා શબ્දේ શબ્දෙට ඔය වර්ණයට શબ્දේ ගැට ගැහෙනවා. දැන් ඇත්තටම සිතක් කියන්නේ શબ્දෙට શબ્දේකුයි රූපේකුයි ගැට ගැහලා තියෙනවනේ අතන සිතක් තියෙනවා. හොඳට බලන්න. දැන් ඔබතුමාට කෝල් එකක් දීලා දැන් අම්මා කිව්වම අම්මගේ රූප එනවා වගේ තමයි. ඒක අපි කියනවනේ. ඔව් එහෙමයි. ඔය එතකොට දැන් සම්දෙනේ ඉන්නේ නමුත් රූපයක් නැවෙනවා. දැන් අපි මෙතනින් කතා කරන්නේ ඔව් දැන් අපි මෙතනින් කතා කරන හැම එකම සද්දයන් ඔව් එහෙනම් ඔබතුමාට උතනින් රූපම වෙනවනේ සද්දයක් ඔව් උතනින් රූපම වෙනවා හරියට ටීවී එක දාලා වගේ හරියට ටීවී එක දාලා වගේ දැන් මෙතනින් සද්දයක් දෙනවා උතනින් රූපයක්ම වෙනවා මේකමනේ අපේ මේ අපේ මේ මේ සර්කිට් එකෙන් අපි මේ ඒරියල් එකෙන් මේ මේ තරංග ඔස්සේ මේ ටීවී එකක් දාලා බලන එකත් ඕකමනේ. එන්නේ තරංගයක්. නමුත් පේන්නේ වර්ණ ටිකක්, ශබ්දයක්. මේක හරි පුදුමාකාර දෙයක්. අපිට ඇත්තටම මේක දකින්නකොට තමයි තේරෙන්නේ මේ මේතර ඇත්තටම ඇත්තටම මේ මේ මේක හරි හරි පුදු ඇත්තටම ආශ්චර්යයක් වගේ දෙයක් තියෙනවා අවබෝධ වෙනකොට. ආශ්චර්යයක්. ඔව් ආශ්චර්යයක් වගේ තමයි. ඔව් ඒ කියන්නේ දැන් මෙතන දැන් අපිට ඇත්තටම අපි සංඛාර වලින් අපිට එළියට එන්න බෑ. හොඳට බලන්න අපිට සිතුවිලි වලින් අපි ඒක අපි මේ අපිට පුළුවන් දැන් දැන් අපි අපිට අපිට මේ සිතුවිලි වලින් දැන් ඇත්තටම මේ සත්‍ය දකින්න කෙනා ධර්මයේ තුල අපි එහෙම සිතුවිලි වලින් අවදි වුණාට සත්‍යට අවදි වුණාට මේ ධර්මයේ නොදන්න කෙනෙකුට එහෙම හිතෙන්නේ නැහැ. එයාට හිතෙන්නේ මේ අඹගා මේ නාග මේ නුගගා. එහෙමනේ හිතෙන්නේ. එහෙම හිතෙන්නේ. එතකොට මේ හිතන දේ නෑ නේ වුණා. එළිය තියනවා කියලා හිතන්නේ. ඔව් අපි ඒක හිතාගෙන අපි වටිනාකම් අදාගෙන අපි ඒවා විඳවමින් පිනවමින් අපිට අපිට ඒවා ගැන අපි අපි 아무තු චූන් එකක ඉන්නවා. ආත්මීය චූන් එකක ඉන්නවා. හොඳට බලන්න. ඔව් බුදුන් වහන්සේ ඒකයි පෙන්නන්නේ රුප්පන්තිකෝ ආවසෝ රූපං වදේති කියලා. මේ රුප්පණය වෙනවා. ඉද්දෙනවා. අහින් අපි 아무තු අර ගැම්මක ඉන්නවා කියන්නේ. නේ ආත්මයක් පණ තියෙනවා. ඒක තමයි බුදුන් වහන්සේ ওই රුප්පණකෝ ආහසෝ රූපං වදේති කියන්නේ. රුප්පණේ වෙනවා කියන්නේ හැමතිස්සෙම. අපි හැමතිස්සෙම ආත්මීය සිතුවිල්ලක ඉන්නවා. අපිට හැමතිස්සෙම පණ තියෙනවා. අපිට හැමතිස්සෙම නිකන් අර ඒ එහෙම තැනකනේ අපි ඉන්නේ. අපි අපි දැන් කතා කරන හැමතැනම ආත්ම සංඥාවක්. එහෙමයි. අර නිදි කුඹා ගැන මේ ඔබ වහන්සේ කියන්නේ නිදි කුඹත් එතකොට නිදි කුඹත් මේ එහෙනම් පණ තියෙන ඔබ ඔව් ඒකට තාත්මයක් පණවන්න. අයි ඒක ඒකත් එහෙනම් නිදි ගන්නවා. අපිත් නිදි ගන්නවා. එතකොට අපි කරන බාඳුරා මල එහෙනම් අර සත්තු එහෙනම් කනවනේ. එහෙනම් ඒ ආත්මයක් තියෙනවා. අපි කියනවානේ ගහ ප්‍රහ හුස්ම ගන්න නැද්ද? ගහ පෘථිවි සාරේ උරා ගන්න නැද්ද? ගහ එතකොට මේ මේ ග්‍රහ ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ නැද්ද? ගහේ එතකොට ආහාර දිරවන්නේ නැද්ද ඇතුලේ? එතකොට එතකොට දැන් අපි එතකොට හුස්ම ගන්න හිතලද? අපි කැම කන්නේ කැම දිරවන්නේ හිතලද? අපේ ඇඟේ ලේ ගමන් කරන්න හිතලද? ඉතින් මේ ගහ මේකයි සමාන කරලා බැලුවාම පේනවා මේ අපි මොකද්ද පනවගෙන ඉන්නවා වගේ නිකන් ගහේ අතු එල්ලෙනවා අපෙත් අතපය එල්ලෙනවා අපි හිතනවා ඇවිදිනවා කියලා. ඒක ඇවිදිනවා කියන එක බැලුවාම හිතුවේ නමුත් අපි කකුල දිහා බලන්නෙත් නැහැ. අපි මේ ධනිසුත් ගන්න හිතලා නෙමෙයි. ඒක නිකන් ඔටෝමැටිකලි සිස්ටම් එකට වගේ වෙන්නේ. නමුත් අපි නමක් දානවා. ඒ ටික ඔක්කොම ඔටෝ වෙනවා. එහෙමයි. දැන් මම කල්පනා කරාට දැන් වාහනේ අපි එලවන්න යද්දී ඒක ඔටෝ සිද්ධ වෙලා ඉවරයි. අපි හිතලවත් නැහැ. දැන් ඇත්තටම අපි දැන් ඇත්තටම මේක මේක ධර්මයේ දැක්කම හරි පුදුම පුදුම තැනකට එනවන්න බලන්න. දැන් වාහනේ අපි වාඩි වෙනවා. දැන් වාහනේ උපමාව ඔබතුමා ගත්තා කියන්නේ වාහනේ අපි වාඩි වෙනවා. ඒ වාරේ වාඩි වෙලා අපි හෙල්ලෙන්නවත් නැහැ සමහරලාට අපි නිකන් අත ඔය කරකවනවා බ්‍රේක් ගන්න එක වෙනම දෙයක්. මෙච්චයක් කරන්නෙත් නැහැ. ඒ වුණාට මේක කිලෝමීටර් 100 වේගෙන් යනවා. යනවා. දැන් එහෙම යනවා කියන එකක් අපිනේ හිතන්නේ. බලාගෙන ගියාම දැන් අපි ගණන් යනවා පොඩ්ඩක් අදන්න. දැන් අපි එකතන ඉන්නවා. දැන් ගෙදර වාඩි වෙලා හිටියත් එකයි වාහනේ වාඩි වෙලා හිටියත් එකයි. ඒකනේ එහෙමයි. මේ යනවා කියන එක බැලුවම මේ යනවද කියලාත් හිතනවා එතකොට. ගියාද කියලා තියෙනවා. දැන් ඇත්තටම මේ මේ මෙනේ කරාම තමයි මේවා තේරෙන්නේ. මේ මොකද්ද ගියේ කියලා. කවුද ගියේ කියලා. මම ගියාද? මම ගියේ නෑ. කවුද ගියේ? ගියේ කියන්නේ නෑ. ඔව් අපි පුදුමාකාර දෙයක් කරනවා. අර මායාව හොඳට පේනවා. මම දැන් අපි හිතන මෙච්චර දුර ආවා මට හරි මහන්සි කියලා. ආවෙත් නෑ. වාඩි වෙලා වාඩි වුණා තමයි. එහෙනම් මහන්සිනේ හිතලා. විසවිලට මහන්සි. ඇත්තටම ඇත්තටම ගෞරවයෙන් ස්වාමීන් වහන්සේ මේ හිතෙන් තමයි මේ මහන්සිය කියන එක ඉන්නේ හිතන හිල්ල තියෙන්නේ. සිතුවිලි අඩු වෙන අඩු වෙන මහන්සිය සම්පූර්ණ දවසට වැඩ කරලා මොනවා කරලා ආවත් මත දකින්නවා නම් ජන සම්පත්තිය තියෙනවා නම් මහන්සිය ගොඩක් දැනෙන්නේ ඇයි අමුදිස්ස මේ මොහොතේ දැන් අපි හිතනවා මම දැන් යනවා අරේ මම ඊට පස්සේ අරේ යනවා ඊට පස්සේ මෙහෙ යනවා අතරම බලනකොට එතන එතන එතන විතරයි ඉඳලා තියෙන්නේ දැන් අතන යනකම්ම හිතනවා එතනට යන්නේ වගේ ඊට පස්සේ ඒක කරනකම්ම ඒක හරි බරක් ඒක ඉවර වෙනකම්. ඊට පස්සේ ඒක ඒක <laughs> දැන් මේ බලනකොට එතන එතන විතරයි නිඳලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් මේ යන මොහොතේත් කොතන හරි තැනක ඉන්න එච්චරයි. ඒ කියන්නේ එතන මුකුත් වෙන්නේ නැහැ කියලා මේ කියන්නේ මොහොත විතරයි කියන්නේ. ඔව් යම් කිසි තැනක අපි අපිටම අපි ඕනම තැනක අපි දැන් ඔබතුමා හිට ඇවිල්ලා කෝල් කරත් ඒ මොහොත විතරයි. ඒ පමණයි. ඔව් ඔබතුමා ලබන අවුරුද්ද කෝල් කරත් ඒ පැනේ පමණයිනේ ස්වාමීන් වහන්සේනේ. ඔව් මොහොත තියෙන්නේ මේ ස්තනය පමණයි. මේ මොහොතෙන් පිට කිසිවක් හම් වෙන්නේ නැහැ නේ පුදුමත් හිතෙනවා. කිසිවක් නැහැ. ඇත්තට මොහොත විතරයිනේ. ඉතින් අපිට කිසිම නැහැනේ වෙහසක් එහෙම හිතුවා. නෑ. අයියේ මොහොත විතරයිනේ මේ මොහොතේ හොඳින් ඉන්නේ කියන එක විතරයි තියෙන්නේ. ඒ මොහොතේ අපි මොකක් හරි පරණ එකක් හිතේ හිත දුක් වෙනවනම් ඒකේ ඇති ඵලය මොකක්ද? මොකද ඒකේ ඇති හරිය තේරුම කිසිම හරයක් නැහැ පරණ එකක් මේ දැන් හිත හිත අඬනවා සමහර අය බැලුවා. ඉතින් ඒකනේ දුක කියන්නේ. සිතුවිලින් දුක. ඒක තමයි දුක. දැන් අතන බුදුන් වහන්සේ දුකෙන් මිදෙන මඟ හරියටම කියලානේ. ඒ සිතුවිලිනේ එතකොට සබ්බපපස අකරණම් කියන්නේ ඒකමනේ. මේ සියලු සිතුවිලිනේ දුක. දැන් බලාගෙන ගියාම නම් සිතුවිලි ඇත්තක් නෙමෙයිනේ. ඒ එක සිතුවිල්ලකවත් නැත්තක් නෑනේ. දැන් අපි මේ කතා කරන එක තැනක දැන් දරුවා කිව්වත් දරුවෙක් කොතන තින්නේ අපේ හිතේද? දැන් අපි ගොඩක් වෙලාවට කියනවා ධර්මදේශනාවලදී දරුවන් නැලි මහසෑය ගාවට යනවා කියලා හිතනවා. ඊට පස්සේ එතන ඉන්නවා කියලා හිතනවා. ඊට පස්සේ ඇස් දෙක අරලා බලනවා. ඊට පස්සේ ඇස් දෙක පියාගෙන වඳිනවා. ඊට පස්සේ ගෙදරත් එනවා. ඉතින් ගෙදර අරගෙන අපි කියන ඒත් ඇස් දෙක පියාගන්න. දැන් හිතන්න ආයේ අර රූපේ. දැන් බලන්න ඇස් වදින්න ගොඩනැලි තරගාව ඉඳන් නෙමෙයිද කියලා. ඒතකොට යන්න ඕනද කියලා අහනවා ඊට පස්සේ. ඒතකොට දැන් ගියා කියන එකත් හරි වැඩක් නෑ වගේ. ඒ එතනක් කරන්නේ ඇස් දෙක අරලා වහපේක විතරයි. ඕනනම් කායට දැනේ අර උණුසුම සීතල ටිකක් කුලගත් දැනේ. හැබැයි ඇස් දෙකට වර්ණයක් පෙනේ. ඊට පස්සේ ඇස් දෙක පියාගෙන. දැන් රුවන්වැලිසෑය කොහෙද තියෙන්නේ? ලංකාරයන්නේ. සිතුවිලි නේ ගෞරවණීය විදියට හිතන්නේ විතර. එතකොට ඒ හිත හිත තමයි මේ මේක මේ මේක වන්දනා කරන්න ඕනි මේක අපරාධ මේක වටිනෝ මේක පූජනීයයි මේක උතුම් මේක කිසි වැඩක් නැහැ මේ සිතනේ කියන්නේ ඕනම බලු බෙට්ටකට වටිනාකමක් දෙන්නත් පුළුවන් ඕන මේක දෙබත් මහරජිනිගේ බෙට්ටක් ඉන්නාය යෝග ඒකට ඒවට ගෞරව ගන්න ගැටි ඉතින් හරි වටිනවා හදලා කියන්නේ මේ මොන විකාරයක්ද කියලා හිතුවේ එතකොට දැන් අපි හිතමු රත්තරන් කියන අපි වටිනාකම් මෙහෙම දැන් රත්තරන් මිනිසුන්ට ගොඩක් වටිනායි කියනවනේ. අපි හිතමු රත්තරන් ග්‍රාහකයක් එනවා පෘථුවියට. දැන් පෘථුවියට රත්තරන් ග්‍රාහකයක් එනවා ළඟට. ඉතින් අපේ මිනිස්සු අපි හිතමු රොකට් වලින් ගිහිලා රත්තරන් ගේනවා කියලා විශාල විදියට කළු ගල් වගේ ගේනවා කියලා ගෙනත් පෘථුවියට දානවා. එක මිනිහෙක් අපි නම් කියනවා බලන්නේ නැහැ. බලන්නේ නැහැ එදාට. මොකද මේ කඩුකල් වගේ රත්තරන් තිබුණොත් මිනිස්සු බලයිද? වටිනාකම නැති වෙනවනේ. එතකොට මිනිස්සු ගණන් ගන්නේ. එතකොට ඒකේ මොකද මේ වටිනාකම් කොයිද තියෙන්නේ? ඔතන අපිනේ හිතන්නේ තනි කරම හදාගෙන ඉන්නේ. ඒක තමයි දැන් ඇත්තටම අපිට ඕනම් පුළුවන් ඕන වෙලාවක මේ මේ මේ අවබෝධයට ඇති වුණාම මේ මේ සිත රැවටෙන්නේ නැතුව සිත ඕන වෙලාවක සිතට අර අර සතිත්ත පරිව දපන දපණය කරගන්න පුළුවන්. ඔව් අපිට මේ දුකක් කිසිම එහෙම හේතු නැහැ මේ හරි ඇත්ත දකින්න විතරයි. ඒකයි යථාභූත ඥානය කියන එක ඊටාම ගැඹීරයි. දැන් මෙතන දැන් මෙතන රත්තරන් ගැන කතා කරමින්ද එතකොට ස්වාමීන් වහන්සේ දැන් අර රත්තරන් කියන්නේ මෙතන වැඩි වුණාට පස්සේ ග්‍රාහකයා කියලා ඒ වටිනාකමක් නැති වෙනවා. ඊට අමතරව අපි ඇහෙන් දකින්නකොට ඇහෙන් රත්තරන් ඇහි නෑනේ මේ ස්වාමීන් වහන්සේ අර පාටක් එනවා. ඒ පාට අපි වටිනවා කියලා මෙතන අපි කණ්ඩායමක් එකතු වෙලා අන්න ඒ පාට වටිනවායි කියලා දැන් දැන් දැන් මෙතන සංකාරයේ අපිට දෙයක් වෙලා අපිට දෙයක් තියෙනවා. පොත කියලා දෙයක් තියෙනවා. මේක කියලා දෙයක් තියෙනවා. දැන් ඇත්තට මේ ධර්මයේ දෙයක් නැහැනේ. සිතුවිල්ලන්නේ තියෙන්නේ. ඒකනේ චිත්තේ නියති ලෝක. ප්‍රමණය තියෙනවා. ඔව් එතන චිත්තේ නියති ලෝකය කියන්නේ බාහිර දෙයක් නැහැ. සිතේ තමයි අපි දෙයක් හදාගෙන ඉන්නේ. ඒක තමයි සංකාරක් කියන්නේ. හැම වචනයක්ම සංකාරයක්. අපි හිතන හැම දෙයක්ම සංකාරයක්. අපිට වටපිට බැලුවා වචනයක් නැතුත් නැහැ ස්වාමීන් වහන්සේ. ඔව් වචනයක් නැති දෙයක් නැහැනේ අපිට වටපිට බැලුවා. එතකොට මේ හැම දෙයක්ම සංකාරයක්. ඒ සංකාරයක් කියන්නේ ඒක කොහෙවත් නැහැ. ඒ ඇත්තටම අපි මේ අපි මේ අසුරු කරන්නේ මායාව. ඒකයි මේක හීනයක් කියන්නේ. සම්පූර්ණ මායාව. හැබැයි ලෝකේ හීනයක් කියන්නේත් ඒකමයි. ඒ කියන්නේ දැන් අපි පොත කියලා දෙයක් බාහිරත් නැහැ. ඇත්තටම හිත ඇතුලේ භෞතික දේවල් නැහැ. හිතෙත් පොතක් කියලා දෙයක් නැහැ. ඒතකොට පොතක් කොහෙවත් නැහැ. හරි හරි එතකොට දැන් ශුන්්‍යතාවයටයි එන්නේ. ඒකයි මේ පෙන්වන්න යන්නේ. කියන්නේ අනුනාතේ පෙන්වන්නේ ඒක තමයි අනිමිත්තයි. ඒ කියන්නේ නිමිත්තක් නැහැ. පොත කියන නිමිත්ත නැති වෙනවා අනිමිත්තයි. ඒතකොට ශුන්්‍යතයි. මුකුත් නැහැ, සිතෙත් නැහැ. එතකොට අනිමිත ශුන්්‍යත අප්‍රණීතයි. මෙතන ආයි ආයි වටිනවා වටිනාකමක් මොකුත් නැහැ අප්‍රණීතයි කියන්නේ ඒකයි. එතකොට මෙතන ඇත්තටම අනිමිත්ත ශුන්්‍යත අප්‍රණීත චිත්ත විමුක්තියකටපත් වෙනවා. එන්න මෙතන තමයි ඇත්තටම අපි මේ එනේන අරමුණ ඇත්ත දැකලා මිදෙනවා නම් අපි මේ සිතුවිලි වලට මේ මේ සිතක් ඇති වෙලා නැති වෙනව දැනෙන්නේ ඥානෙටයි කියලා අපි කියන්නේ. අපි කියන්නේ මේ මේ මේ ලුණු රහ දැනෙන්නේ ඥානෙටයි කියලා. ඥානෙ. දැන් ඔබතුමාට ඔය ඔය කියන දේ දැනෙන්නේ ඥානෙට. ඕක සිතුවිල්ලක් නෑ. මට එහෙම වුණා එකපාරක් ස්වාමීන් වහන්සේ. මීට කලින් කාලෙක හැබැයි ස්ථීරෝමේ නෑ. විනාඩි 5කට වගේ මේ මම එක්තරා දේශනයක් අහන් ඉඳී විනාඩි මම නිකන් අහගෙන හිටියේ. නමුත් ඒ විනාඩි 5ේදී මේ මේ මොකද මට මම හොඳට මේ ලෝකේ පේනන ඇස්තිය විලාවත් මොනවද හොඳට අස්සරන් ඉඳී. මට ඒ කියන්නේ සියලු දුක් නැති වෙලා ගියා. මට මේ ලෝකේ දුක් වෙන දෙයක් නෑ. මේ ඒ කියන්නේ ප්‍රාණ වස්තුවක් නෑ. ඒ කියන්නේ පුද්ගලයෙක් කියලා නෑ. ඉතින් මේ හරීම ෂෝක් කියලා. හැබැයි ඒක තිබුණේ විනාඩි 5යි. ඊට පස්සේ දවස් දෙකක් විතර හිත කොහේවත් දුවන්නේ නැතුව මගේ ළඟම හිත එතන නැවතිලා තිබුණා. දවස් දෙකක් විතර. එහෙම වුණාට පස්සේ මම normal ආයෙත් normal මිනිහෙක් බවට පත් වුණා. හැබැයි normal මිනිහෙක් බවට පත් වුණාට එදා ඉඳලා මට එන සිතුවිලි මට පේන. දැන් කවුරු එක්ක කතා කරන්න ගියාම මම ගන්නවා මම දැන් කතා කරන්නේ චීනේ මොනවා හරි සද රාග ද්වේෂ මොනවා හරි සිතුවිලි ආව එන්නකොටම දන්නවා අන්න ඒ වෙනස වුණා ඒ ඇත්තටම මේක අවුරුදු එකමාරි විතර කලින් ඒ කියන්නේ ඔබතුමා හොඳ තැනක ඉන්නේ ඔබතුමා අවදිය තියෙනවා ඔබතුමා ගා ඔබතුමා අවදිමත් සිත තියෙනවා ඒ කියන්නේ ඔබතුමා දන්නවා සිතුවිලි වලට මිදුණු මේ අවදිමත් ස්වභාවයක් ගැන ඔබතුමාට ප්‍රත්‍යක්ෂතාවයක් දන්නවා අර විනාඩි 5ක මම දැන් ඔබතුමා නිවන් දකිනවා. සෝතා ඒ කියන්නේ සෝතාපන්න වෙනවා කියන්නේ ඇත්තටම ඒක අපි කතා කරන්නේ හැම මොහොතෙම අපිට ඒ ස්වභාවයේ තියෙන එක තමයි සෝතාපන්න ඵලය කියන්නේ. නමුත් සෝතාපන්න මාර්ගය කියන්නේ මේක නැවත නිතර නිතර ඇති වෙනවා නැති වෙනවා කියන තැන සෝතාපන්න මාර්ගය තියෙනවා. හැබැයි ඒක හොඳටම Tamanට ප්‍රකට වෙන්න ගන්නෙ එතනට සිහිය පවත්වුවොත් පමණයි. දැන් අපිට එහෙම දැනෙනවා අපි හඳුනා ගන්නවා. දැන් ලුණු රහ වගේ ඒ දැනෙන එක සිතුවිල්ලක් නෙමෙයි. කාටවත් කියන්න බෑ. ඒක ඒක කියනකොට මට තේරෙනවා. සිතුවිල්ල දැන් අර කූඹියක් කනකොට දැනෙන ඒවා ඒවා කාටවත් කියන්න බෑ. මේ කඩියාගේ දැවිල්ල මෙච්චරයි මදුරුවාගේ දැවිල්ල මෙච්චරයි කියලා වෙන් කරන්නත් බෑ. ඒ කාටවත් පෙන්වන්න බෑ වෙන් කළා මේක මේක නෙමෙයි මේක මේකයි කියලා කියන්නත් බෑ. ඒ ඒ දැනෙන දැනීම මధుරයක්ම කන්න ඕනේ අනිත් කෙනාව. ඒතට තමයි යටත් දැනෙන්නේ. ඒ දැනෙන දැනීම සිද්ධි නෙමෙයි. නෑ ඔව් කොච්චි මිරිස් අපි කියනවනේ ගම් මිරිස් මිරිස් දැන් මේවා අතර දැවිල්ලක් දැනෙනවානේ. ඒ දැවිල්ල Tamanටම සාන්දිටිකයි දැනෙන්නේ Tamanටමයි. Tamanටම. ඒක තමයි මේ මේ සිතුවිලි වලට අයිති නැති මේ අපි අපිට මේ දැන් මේ සිතුවිල්ලත් එහෙම එහෙම මේ මේ මෙහෙම කරොත් මෙහෙම වෙයි කියලා දැනෙන දැනීමක් එනවා. වරදින්න කලින් වරදිනවා කියලා දැනීමක් එනවා. සිතුවිලි වල මේ මේ මේ මේ මෙහෙම මෙහෙම මෙහෙම කියන එක ඒකේ ඒ සිතුවිලි වලට අයිති නැති අවධියක් එනවා දැනෙන දැනීම හරහා. අවධිය. මේ අවධිය තමයි නිවන් මාර්ග යන්නේ. ඒකයි ඥායස්ස අධිගමයි කියන්නේ. එතනට අවදි වෙන්න ඕනේ. දැන් අපි අපි සාමාන්‍යයෙන් ඔය වැඩ කරනකොට සාමාන්‍ය මේක අවදි වුණාට පස්සේ ටික ටික ටික ටික විවරිතෝ විජටිතෝ තව තව වැඩි වෙන්න ගන්නවා. ඒ සම්මාදිට්ඨිය කියන්නේ මේ සිතුවිලි වලට අයිති නැති අර දැන් බාහිරක් දෙයක් නැහැ. හිතෙත් දෙයක් නැහැ. මෙන්න මේම අවධියක් කියනවා. ඒ අවධිය තමයි ඇත්තටම මේ මේ මේ මේ තමයි ඇත්තටම අපි කියන්නේ දික්ඨිංච අනුපගම්ම සීලවා කියලා. ඒ කියන්නේ මේ මේ තමයි දික්ඨිය. ඒ කියන්නේ සත්‍ය. මේ සත්‍ය. ඒ කියන්නේ සිතුවිලි මායාව නෙමෙයි. සිතක් ඇති වෙලා නැති වුණු බව දැනෙන්නේ ඥානෙටයි කියන්නේ ඒකයි. ඥානෙට තමයි දැනෙන්නේ. ඒ කියන්නේ සිතක් දැන් සිතක් ඇති වෙලා නැති වුණු බව දැන් මේ පැත්ත බිත්තිය බලනවා. ඊට පස්සේ මේ පැත්ත බලනවා ආයි පොත පේනවා. දැන් බිත්තිය භාවිත ඇතුළ නැතුණු බව ඒක දැනුනේ කොහෙද? දැන් ඒක ඇත්ත දැක්කට පස්සේ එහෙම දෙයක් බාහිර නැහැ කියලා දැන් හිතෙත් නැහැ කියලා දැනුනේ කොහටද? අන්නේ ඥානෙ තමයි ඒ අවදි වෙන්න ඕනේ. ඒකට ඕ එතන සිහිය පවත්වන්න ඕනේ හැබැයි. ඒක ඒක ඔබතුමා විසින්ම සිහිය එතන සිහිය පවත්වන්න පවත්වන්න තමයි එතන හොඳින් ඉවර වෙන්න ගන්නවා. ඊට පස්සේ ඔබතුමිය එතනින් තමයි කටයුතු කරන්නේ. ඔබතුමියගේ සිතුවිලි වලට ඔබතුමිය අයිති නැති වෙනවා. ඒ කියන්නේ ඔබ ඔබතුමාගේ සිතුවිලි වල ඒ කියන්නේ ඔබතුමා රින්ගන්නේ ඕනවට වැඩිය මේ මේක මේක මට ඕනි කියලා මැරෙන්න යන්නේ තිබ්බත් එකයි නැත්ත් එකයි අර අටලෝ දහමින් කම්පාවනවා ගුණේ කියන්නේ ඔතනයි ගුණේ වෙනවත් එකම එනවා. ඔව් ඒකත් එක ඉබේම එන එකක් ඒක කරලා එහෙම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක ඒක සකස් වෙන්නේ අපි හිතේ ඇත්ත දකින්න දකින්න තමයි. අපි මේ සිතුවිලි වල මායාව වෙන අවදි වෙනවා අතන. ප්‍රඥාව අවදි වෙනවා අර අර ඥානය අවදි වෙනවා. ඒකයි උද්‍යම ඥානය කියන්නේ සිතක් ඇති වෙලා නැති වෙන බව දැනෙන ඥානෙ. ඒ වගේම වාය ඥානය කියන්නේ ඒ සිත අර සිත බාහිරත් නැහැ හිතෙත් නැහැ කියලා දකිනකොට තමයි වාය ඥානය. ඒකට අරයක් නැති වෙනවා. ඒක ඒකෙන් අර මිදෙන ඥානය තමයි වාය ඥානය කියන්නේ. ඒ සිතුවිලි වලින් මිදෙන ඥානෙ මුඤ්ඤිත කම්මිතා ඥානය කියලා කියන්නේ. ඒකම තමයි දැන් දැන් බාහිරත් නැහැ හිතෙත් නැහැ කියනකොට නිකන් අර බයතුපත්ඨා ඥානය කියන්නේ මේ නිකන් ඇඟ ඉලිපලා යනවා මේක මුලින්ම දැනෙනකොට. මේ මුකුත් ලෝකයක් හම් වෙන්නේ නැහැ තමනුත් හම් වෙන්නේ නැහැ. මොකද තමන්ගේ රූපෙත් කණ්ණාඩියෙන් බලන්නේ. ඒකත් අර පොත දකින්නවා වගේ පොත කියලා දෙයක් නැහැ වගේ තමන්ගේ රූපෙත් නැති වෙනවා. ඒකත් මේ හිතන එකක් වෙනවා. දැන් අපි හිතනවා කණ්ණාඩිය ගාවට ගිහිල්ලා කොණ්ඩේ පීරලා මේ අතර කොණ්ඩේ පීරලා තියෙනවා. කහ පාට එකක් හදාගෙන ඉන්නේ. ඕම අපි හිතන එකක් තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි එහෙම හිතාගෙන ඇවිදින එකක් තමයි තියෙන්නේ. අපි හිතාගෙන ඇවිදිනවා මිසක් ඇත්තට මේක සිතුවිල්ලක් තියෙන්නේ. ඒ ඔක්කොම සිතුවිල්ල ඇවිදිනවා කියන සිතුවිල්ල මේ වගේ රූපයක් කියලා හිතන එක සිතුවිල්ල මම මෙහෙමයි කියන එක ඔක්කොම සිතුවිලි තියෙන්නේ. අපි ඇත්තට මේ ඒ ඔක්කොම සිතුවිලි බොරුවක් කියලා දකිනකොට ඇත්තටම තමයි එයා අවදි වෙන්නේ. ආ ඒක අවදි වෙන්නේ. ඒක තමයි දියුණුවම තැන. ඔය නිවන් මාර්ග තියෙන්නේ. ඔය තනිකර නිවන ස්පර්ශ කරන්නේ. ඒක ඔය අවස්ථා තමයි පෙන්වන්නේ මේ බාහිරට කම්පණය වෙන එක අඩු වෙනවා ටික ටික. ඒක අඩු වෙන එක දැනෙන ආසවක්ඛ්‍යා ඥානය කියන්නේ ඒක ටික ටික බාහිරට කලින් මෙහෙම මං කම්පණය වෙනවා දැන් ඉතර වගේ මට එච්චර ගාණක් නැහැ කියලා දැනෙන දැනීමක් එනවා. ඒ දැනීම සිතුවිල්ලක් නෙමෙයි. දැනෙනවා Tamanට ඇත්තට මෙහෙම කලින් කරන්නේ නැහැ කියලා. නෑ කියන කවුද? ඔව් සමහරලාට දැන් අපිට කියලා තියෙනවා බොන මිනිස්සුයව පවා ඉතින් කලින් තරම් දැන් ඒවට පිටතර ගල්මන් නැහැ දැන් ඒකත් තිබ්බත් එකයි ඒකත් ඒ ගාන මමත් එහෙම තමයි. ඒ ඒක ඇත්තටම ඒ මහා දියුණුවක්. ඒක මහා දියුණුවක්. මොකද සිතුවිලි වල වහලෙක් නෙමෙයි. දැන් ආයි උප්පත්තියක් සකස් වෙන්න හරි සිත සිතට බැහැවස් බැස්සොත් තමයි සකස් වෙන්නේ. දැන් මේ සිත සිතුවිලිනේ අපිට කියන්නේ ලෝකයක්. ඔව් සිතුවිලිනේ අපිට කියන්නේ ලෝකයක් තියෙනවා, ඉරක් තියෙනවා, හඳක් තියෙනවා, දිව්‍ය ලෝකයක් තියෙනවා, නිරයක් තියෙනවා. අපි දිනුනොත් ගිහිල්ලක් නැහැ, නිරේ ගිහිල්ලක් නැහැ, දැකලත් නැහැ අපි ඉතින් ඉන්නවා. අපි ඉතින් ඉන්නවා අර පොතක් ගැන පොතක් තියෙනවා කියලා ඉතින් ඉන්නවා වගේ එකත් ඉතින් ඉන්නවා. ඇත්තටම මේ සංකාර ලෝකනේ. මේක සංකාරයක්. මේක සංකාරයක්. ඇත්තටම බාහිරේම ලෝකයක් නැහැ. මේ ධර්මය අවබෝධ වුණාම අපට තේරෙනවා මේ තේරම සිතුවිලි කියලා. මේ ඉරහඳ කියන්නේ සිතුවිලිම තමයි අපි හිතන එකක්. එතකොට මේ කතාවේ නැවත උප්පත්තියක්වත් එයාට පණවන්න බැරිද? ඇයි යාට මැරෙනකොටවත් හිතෙන්නේ නැහැ ලෝකයක් තියෙනවා කියලා. ලෝකයක් මේක හොඳට හැබැයි යා හොඳට සානුනාසනේ. ඔව්. ඇසේ අත්දැකීමක් විතරයි මේ ඉර කියලා ගන්න. ඇසේ අත්දැකීමට අපි නමක් දීලා ඒ රස්නයක් ගැන හිතලා එහෙමනේ ඇත්තටම කියනවා නම් මෙතන රූපෙකුත් තියෙනවා, ශබ්දෙකුත් තියෙනවා එච්චරයි. ඔය දෙක ස්පන්දනය වෙලා. අපි හිතන් ඉන්නවා අපිට පේනවා. ඇත්තටම ඔය දැන් බාහිර අපි හිතමු පොත කියලා. පොතෙන් පෙර මමෙක් නැහැ. පොතෙන් තොර මමෙක් නැහැ. පොතෙන් තොර මමෙක් නැහැ. පොතෙන් තොර මමෙක් නැහැ. අපිට ඔය පේනවා කියලා අපි බාහිරට යමක් පෙන්නනවනම් ඒ තමයි තමන්. බල්ලෙක් හිටියත් ඒ බල්ලා තමයි තමන්. මොකද බල්ලෙක් ඉන්න මමෙක් ඉන්නවා. දැන් ඒකයි අපි පෙන්නන්නේ අබ්දවකාශයේ ඉපදුනොත් මොකක්වත් නැහැ නේ එළියේ. අබ්දවකාශයේ ඉපදුනොත් මොකක්වත් එළියේ නැහැ නේ. එතකොට කොහොමද? නැහැනේ. එතකොට තමනුත් නැහැ. අර බාහිරේම ප්‍රතිබිම්බයක් තමයි තමන් කියන්නේ. මේ සිත කියන්නේ බාහිරේ ප්‍රතිබිම්බයක්. ඇත්තටම බාහිර දැන් Taman එහෙම බාහිරක් දැන් මේකේ දෙයක් නැහැ. ඇත්ත බැලුවා. ඇත්ත බැලුවම ඒකත් හිතන්නේ බාහිර කියලා අපිට මායාව මේක අන්තෝ ජටා බහි ජටා. ඇත්තටම බහි ජටාවෙන් හිතන් ඉන්න අන්තෝ ජටාව තියෙනක. අන්තෝ ජටාවේ බලනකොට ඒකත් බහි ජටාවේ නේ අන්තෝ ජටා. ජටා දෙකක් ගැට ගැහිලා අන්තිම ගැට ගැහෙනු දෙයක්වත් නැහැ. ගැට ගැහෙනු අන්තිම මුකුත් නැහැ. ගැටක් විතරයි. <laughs> ඒකයි බුදුන් වහන්සේ ඔය අන්තෝ ජටා වයි ජටා ජටා හි ජටිතා පජා කියලා ඔය ජටා සූත්‍රයේ පෙන්නන. ඒක පෙන්නන එක අන්තෝ ජටා වයි ජටා ඒකක් නේ නේද ස්වාමීන් වහන්සේ. ඔව් කියන් කියන්. අවුනේ. නෑ දැන් ඔය ගැට ගැහීම කියලා අපි කියන දෙයක් ඉතේ නැති වුණ දෙයක් නේ ඇත්තට. ඔව් ගැට ගැහුණු දෙයක් නෑ අන්තිමට. අන්තිමටම ගැටයක් විතරයි. ගැට ගැහුණු දෙයක් නෑ. හරි පුදුම පුදුම ලිහිල්ලා ලිහින්නේ. හිතා ගන්න බැරි ලිහිලා තියෙන්නේ. ඒ කියන්නේ මේ හිතට මේක කොහොමද මේ හිතම බොරුවක් වෙනවා මේකෙදි. ඒකටම මේ හිත මේ නිෂ්ක්‍රීය වගේ වෙනවනේ. එයාට ලැජ්ජ හිතනවා වගේ එහෙම දෙයක් නේද? ඒක තමයි ඒක තමයි මේ පෙන්නන්නේ. මේ සත්‍ය තේරෙනවනේ. ඒක තමයි පෙන්නන්නේ. මේ නිෂ්ක්‍රීය වීමක් තමයි තියෙන්නේ. ඒ වචනේ හරි. ඒ වචනේම තමයි ශුන්‍යතාවය කියන්නේ. ඒක හැබැයි මෙතන මේ ශුන්‍යතාවය තුළ අවදිය කියන එක තමයි ඒක සිතුවිල්ලක් නෙමෙයි කියන එක ඒ දැනෙන්නේ දැනෙන එක ඒ දැනෙන දේ තමයි ඒ දැනීම තමයි නිවන කියන්නේ මේ නිවන් දකින කෙනෙක් නැහැ කියන්නේ ඒකයි කෙනා නැති වෙන එකයි නිවන කියන්නේ නිවන කියන්නේ රහත් කියන්නේ රහ නැති වෙන එකක් චන්දරාගේ නැති වෙනවා රස පටිසංවේදී රස රාගන පටිසංවේදී. ශබ්ද පටිසංවේදී ශබ්ද රාගන පටිසංවේදී. ඒ කියන්නේ ශබ්දේ ශබ්දයක් විතරයි. වර්ණේ වර්ණයක් විතරයි. වර්ණ ඔක්කොම එකයි. ශබ්ද ඔක්කොම එකයි. ඒවා වෙන් කළා අර වෙන් කළා ගත්ත නම් ටික නෑ. ඒව නම් අපිට දැන් නැති කියලා නෙමෙයි. ශබ්දත් ඇහෙනවා. නෑ නෑ. ඔව් ශබ්දත් ඇහෙනවා. ගිරි වෙලා නෙමෙයි. වර්ණත් තියෙනවා. වටිනාකම් දෙන්නේ. ඔව් ඒවට වටිනාකම් නැහැ. අන්න හරි. වටිනාකම්. දැන් කෑමක් කනකොට සියලු කෑම රහයි. අන්න ඒ වගේ. අන්න හරි. කලින් රහයි මේක රහ නැහැ කියලා එහෙම මේක අරක වෙනයි මේක වෙනයි නෙමෙයි ඔක්කොම මේක නිකන් සමහරලාට හිතනවා දැන් පැණි රහම කවනවා මොකටද අප්පා මේ මේක පොඩක් තිත්තක් තිබ්බනම් තිත්තවද ඇඹුල් රහම තිබ්බට ඇඹුල් රහම මොකටද <laughs> <laughs> මේක දැවිල්ලකුත් පොඩ්ඩක් තිබ්බා දැවිල්ලේ ඒකට තේරෙනවා මේ ඔක්කොම වෙනස්කම් ටිකක් විතරයි මේ තේරම දැනීමක් විතරයි දැනෙනවා කියන්නේ අර කම්පණය වෙනවා කියන එක. දැන් මනසට එළියට එන්න බෑ කියන්නේ මනසට කම්පනයක් විතරයි තියෙන්නේ. දැන් මනසට තිබහා වුණාට මනසට වතුර බොන්න බෑ කියලා අපි කියන්නේ. මනසට බඩගිනි වුණාට ඕ මනසට බඩගිනි වුණාට මනසට බත් කන්න බෑ කියන්නේ. එතකොට මනසට ඇවිදින්න ඕන උනාට මනසට ඇවිදින්න බෑ කියලා අපි කියන්නේ. ඇත්තටම ඔක්කොම කරලා තියෙන හිතින් හිත කවදාවත් එළියට අවිලා නැහැ. හරි පුදුම. මේ සංඥාවක් ඇසුරු කරලා තියෙන්නේ. ශබ්ද සංඥාවක්, වර්ණ සංඥාවක්, ගන්ධ සංඥාවක්, රස සංඥාවක් ඔක්කොම සංඥානේ. මනසට සංඥාවක් විතරයි. ඒකයි ඕක ගැඹුරුම තැන. මනසට ධම්ම විතරයි අරමුණු කරන්න පුළුවන් කියන්නේ ගැඹුරුම තැන. මනසට එළියට මනසට මේ මේ ඔක්කොම ඇත්තටම බලනකොට අන්තිමට ඔතනින් නවතින්නේ. ඕකයි චිත්තානුපස්සනාවේ ඔතනින් නවතින්නේ. ඒ කියන්නේ ඊට පස්සේ ඊට පස්සේ මේ මනස මනස කියලා දෙයක්වත් නැහැ. ඒකත් මායාවක්. බලනකොට ඒකම තමයි මේ තේරෙනව. දැන් අපිට දුක හිතෙන්නේ හිතට. සතුට දැනෙන්නේ හිතට. මරබිය දැනෙන්නේ හිතට. මරනවා කියලා හිතන්නේ හිත. නමුත් හිත කියලා දේකුත් බලනකොට බොරුවක්. නෑ. බලනකොට මායාවක් නේ. බුදුම මායාවක්. හීනේ පේනවා වගේ එතකොට. ඕ සැබෑ ලෝකේ හීනෙන් දක්නවා වගේ. සැබෑ <laughs> ලෝකේ හීනේ අවදි වෙනවා වගේ නේ. හීනේ අවදි වෙනවා වගේ නේ දැනෙනකොට. ඇත්තටම හීනේ අවදි වෙනවා වගේ. මේ මේ තමයි අවදිය. මේක දැනෙනවා මේක දැනෙන්නේ ඇත්තටම අර සිතුවිල්ලක් නෙමෙයි මේක දැනෙන එක. මේක දැනෙනවා මේක නිකන් ඉන්නකොට දැනෙන්න ගන්න. දැනෙන්න ගත්තට පස්සේ යාට ප්‍රත්‍යක්ෂ වෙනවා ප්‍රායෝගිකව. ප්‍රායෝගික පැත්තට මේක නිකන් කෙනාම ඊට පස්සේ නෑ. ඇවිදින 이르දියෙන් ඊට පස්සේ පොළොව කියලා දෙයක්වත් නෑ. කකුල කියලා දෙයක්වත් ඇවිදිනවා කියලා දෙයක්වත් නෑ. ඒ උදාහරණයට අර ගස්වල අස් වෙනවා. මේක අවබෝධ වුණාට පස්සේ ගහක් දිහා බලන් හිටතේගේ පුදුමාකාර සුන්දර දර්ශනයක්. ඒතර ගහේ අතු නැගෙනවා, ගා හුලං හමන ඔක්කොම තමයි. ඒ තමන්ගෙත් ඒ වගේම සිද්ධියක් විතර ක්‍රියාසිත වෙන්නේ. විතරයි. ක්‍රියාවලියක් වෙන්නේ. මේකේ කර්ම කර්මයක් පනවන්න බෑ. ඒ කියන්නේ තමන්ට මේ සියම ඇල්මක් නැහැ, බැඳීමක් නැහැ, රාගයක් නැහැ. මේක කිසිම මේ පටිච්චයක් නැහැ. ඔව් ඒ කියන්නේ මේ නෑ කියන්නේ මුල මේ ටික ටික තමයි දිය වෙන්නේ. ඒ කියන්නේ ආශ්‍රය දෙකපත් වෙන්නපත් වෙන්න තමයි දිය වෙන්නේ. අර අර මම ඉන්නවා කියන දේ හොඳටම Tamanට ඒ දැනෙනවා ඒ දැනෙන එක දියවිගෙන යනවා. ඒකයි ආසවක්ඛ්‍යා ඥානය කියන්නේ. දියවිගෙන යනවා දැනෙනවා. ඒ දියවිගෙන දැන් Taman අර කලින් තරම් දැන් ඒච්චර කම්පණය වෙන්නේ නැහැ කියන්නේ දිය වෙනවා. ආශ්‍රව කෙලෙස් දිය වෙනවා. දිය වෙලා ඒ ආශ්‍රව කෙලෙස් දිය වෙන එක තමයි ආසවක්ඛ්‍යා ඥානය කියන්නේ. ඒක තමයි ආසවක්ඛ්‍යා ඥානය. ඒක තමයි අරහත්ත්වේ කරා යන්නේ. ඒ කියන්නේ උතනින් යන්නේ ඇත්තටම නැවත උප්පත්තියක් හම්බ වෙන්නේ නැහැ. මේ සත්‍ය මේ සත්‍ය මේ මොහොතේ ඔබතුමා ඔව් දැන් ඔබතුමා මේ මොහොතේ දැන් මේ මොහොතේ ඔබතුමා මේ සත්‍ය දකිනවා කියන්නේ මේ මොහොතේම ඔබතුමාට දැන් මරබියක් එන්න දැන් කෙනෙක් ඉන්න එපේ ඉපදුණු දවසේ ඉඳන් මැරණකම්ම තියෙන එක දිගට පවතින හිතන්නේ එතකොට ඒක මරණය කියන්නේ සිතුවිල්ලක් වෙනවනේ සංකාරයක් වෙනවා සිතුවිල්ලක් එතකොට දැන් මේ මොහොතේම එක් ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇති වෙනව නැති වෙන හිතන්නේ තියෙන්නේ දැන් සිතනේ මැරෙන්නේ කය නෙමෙයිනේ. සිත මේ මොහොතෙත් ඇති වෙනව නැති වෙනව. ඒ මේ මොහොතෙත් ඇති වෙනව නැති වෙනව නම් මේකේ පවතින හිතකුත් නෑ. නෑ. එතකොට මේ ක්ෂණේම ඔක්කොම මේ ක්ෂණ සම්පත්තිය කියන්නේ ඕකනේ. ආ. Oh. දැන් මෙතකොට බිය වෙන්නේ මොනවද කියලා. මරුණත් ඒක ගානක් නෑ. දැන් එතකොට ඒක දැන් මැරෙන කෙනෙක් ඉන්නේ oh. කොහෙද? මැරෙන කෙනෙක් කොහෙද ඉන්නේ? දැන් මේ ක්ෂණේ ඊගවශනේ අලුත්නේ. දැන් කොහොමත් මේ ශනේ ඉවර වෙනවනේ. ඒකනේ ওই රහතන් වහන්සේලා ඕන වෙලාවක බෙල්ල කපලා යන්න කියලා නම් කියන්නේ. එයාට එයාට දුකක් බයක් දැනෙන්නේ නැත්තේ. එයා සත්‍ය අවබෝධ කළානේ. කළා නෑ. එතකොට මේ ශනේ විතරයිනේ තියෙන්නේ. ඊගාව ශනේ අලුත්නේ. හැම ෂණයක්ම ප්‍රභාස්වර වෙනවා. ඒකයි පුංචි දරුවා මේ ලෝකේ ඉපදෙනකොට ওই ඉරිසියා වෛරය ඒව මේවා මුකුත් නැහැනේ. මමද ඉන්නවද නැද්ද කතන්දර නැහැනේ. දිව්‍ය ලෝකද නිරත කිසි කතාවක් නැහැනේ. ඒ පුංචි දරුවා හරි කතුටින් කිනවල ඉන්නවනේ. ඒතර ප්‍රභාස්වර. ඒ ප්‍රභාස්වර කියන්නේ මේ දැනුත් මේක ඔබතුමා මේ අවදි වෙන ප්‍රභාස්වරයටමයි. එහෙමයි. ඔව් ඔබතුමාට හැම සිතක්ම අලුත් වෙනවා. ප්‍රභාස්වර වෙනවා. හ්ම්. ඒක ඔබතුමාගේ අර තියෙන අර අර මොන ලාටු ගති අර අර කුණු ඔක්කොම ගසලා දානවා ඔබතුමා. හැම තිස්සෙම ඒවත් එක්කලා දැන් ටික ටික හැලෙනවා ඒවා. ඇලිච්ච අර අර උපාදාන විච්ච අර ඒවා ගැලවෙනවා ටික ඒකයි කියන්නේ සබ්බූපති පටිනිස්සග්ගෝ කියලා. ඒ කියන්නේ උපදි ගොඩවල් අත්හැරෙනවා කියලා. සබ්බූපති පටිනිස්සග්ගෝ. ඒකයි කියන්නේ විරාගෝ නිරෝධෝ නිබ්බානෝ කියලා. ඒ ගමන තමයි මේ යන්නේ. ඔබතුමා හරියම හරිම මාර්ගයට ඇවිල්ලා ඉන්නේ. ඔබතුමා ඇත්තටම නිවන්ම කියන්නේ. ඔබතුමා නිවන් දකිනවා. ඒ කාන්තයි. කැනඩාවේ නෙමෙයි ලෝකෙ කොහේ හිටියත් මේ හිත නිරුද්ධ වෙනවා. ඔබතුමා හදිනු. ඒ කියන්නේ සල්ලි ඕන වෙලාවක ඒව ඇති වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. නමුත් එහෙම නෙමෙයි මේ අවබෝධය. දැන් මිනිස්සු කොච්චර අඩනවද වැඩපෙනවද? ඒ මේ අපි දකිනවනේ අපේ රටේ දැන් නිවුස් එකම අහන්න බෑ එක්කෝ මොන හරි කෑලි කෑලි කරලා බෑග් වල දාලායි කියනවා එක්කෝ මේ මිනිස්සු එක මිනිස්සයාට කී දෙනෙක් පත බහලා මරනවත් දැක්කම අපිට පව් කියලා හිතේ. මේ හිත හිත හිත ඇතුලේනේ ඔක්කොම තියෙන්නේ. මේ හිත ඇතුලේ මොකක් හරි ගිය කෙනෙක් හදාගෙන යාට ගහලා. බලනකොට එයා ඉන්නේ තමන්ගේ හිතේමයි හදාගෙන. තමන් තමන්ට ගහනවා වගේ තමයි. තමන්ගේ අවශ්‍ය කෙටියනවා කියන්නේ ඒක මේ කර්ම විපාකේ තමන්ටමනේ. ওই කර්ම විපාකේ තමන්ටමනේ තියෙන්නේ. අපි හිතනවා නම් බාහිර කෙනෙකුට ගහනවා කියලා අපේම අවශ්‍ය අඩු වෙනවා. මේක සංඥාවේ සිද්ධ වෙන්නේ මේ සංඥාව තමයි අපි මේ අපි මේ නිරෝධ කරන්නේ සංඥා නිරෝධයකට යන්නේ ඒකයි නිරෝධ සමාපත්තිය කියන්නේ සංඥා වේදේති නිරෝධ සමාපත්තිය කියන්නේ ඒකයි සිත සංඥාවක් නේ අතුරු කරන්නේ සිත සංඥාවක් අතුරු කරන්නේ සිතට බාහිර කතාවක් නැහැ සිතට බාහිර කතාවක් නැහැ සිතට ඒ දැනෙන්නේ චූන් එකේ මොහොත එච්චරයි අර රූපාන්තිකෝ ආවසෝ රූපං කියන එක තමයි තියෙන්නේ රුප්පණේදී සිත තියෙනවා චූන් එකේ. නමුත් සිත හැමතිස්සෙම දැන් ඒ ඒ ෂණේ දැන් සිතට ඒකයි කම්පා සිත තියෙනවා කියන එක නිසා තමයි සිතක් තියෙන්නේ. බාහිර දෙයක් තියෙනවා. පොත කියනවා තියෙනවා කියලා. පොත කියන නම කිව්වත් තියෙනවා. ඔය තියෙනවා කියන එක තමයි අපේ ආත්මසිත. වෙන්නේ. තියෙනවා කියන සිතුවිල්ල තමයි ආත්මසිත. ආත්මසිත. ඔව් තියෙනවා කියන සිතුවිල්ල. මේ තියෙනවා කියන සිතුවිල්ලම මිසක් තියෙන දෙයක් නැහැ. තියෙන දෙයක් නෑ. ඒකයි මේක සක්කාය දෘෂ්ටියක් කියන්නේ. මේක දෘෂ්ටියක් නෙමෙයි. තියෙනවා කියන සිතුවිල්ල දෘෂ්ටියක්. ඒ දෘෂ්ටිය තමයි සක්කාය. සත් කියන්නේ තියෙනවා. ඒ කියන්නේ මේ එළිය පේන ඔක්කොම තියෙනවා කියන එක. තියෙන සක්කාය දෘෂ්ටි. ඕක බිඳ වැටෙනවා කියන්නේ කෙලින්ම එයා නිවනින්ම යන්නේ කෙරවල වෙන්නේ. ඒ හිත දිගටම ඊට පස්සේ යනවා. අයි ලෝකයක් නෑ මේ මොකක්වත් නෑ කියලා ඊට දිගටම යනවා. අරක විතරයි යාට දැනෙන්නේ. මේ තියෙනවා කියන සිතුවිල්ල තමයි ආත්මය කියන්නේ. මේ තියෙනවා කියන තමයි ආත්ම සංඥා. තියෙනවා පොත තියෙනවා මේක තියෙනවා දරුවා ඉන්නවා ගෙවල් තියෙනවා තියෙනවා තියෙනවා දැන් වචනයක් කිව්වොත් ඒක පෑන කිව්වොත් වචන කිව්වත් තියෙනවා ශබ්දේ රූපේ ගැට ගැහෙනවා කියන්නේ තියෙනවා ඒ කියන්නේ මේක අවබෝධය තුල තමයි ඒකෙන් මිදෙන්නේ අවබෝධයක් ඥාන මේක අවබෝධයක් කියන්නේ සංකිතේ නිබ්බිදා කියන්නේ ඒක නිවන කියන්නේ අවබෝධ ඥානයක් ඒක ඥානයක් හැබැයි ඒක අවබෝධය වෙලා තියෙන ඥානයක් අවබෝධය තුලින් ඇති වෙන ඥානයක් මිසක් මේක මේ අර පාවි පාවි එලි බල බල ඉන්න එකක් නෙමෙයි. අර ඔව් අර සමහර අය එහෙමත් කියවනවනේ. දැන් අපි පව් කියලා හිතනවා දැන් මෙයා නිවන් මඟ නෑ කියලා තේරෙනවා. චිත්ත ඒකාග්‍රතාව තියෙනවා. චිත්ත සමාධිය තියෙනවා. ඒ කියන්නේ එක දිහා එකක් දිහා බලන් ඉන්නකොට මත් වෙලා වගේ හිත ඇතුලේ සංඥාව පාවිනවා. ඒක නිවන නෙමෙයි. නෑ. ඒක නිවන නෙමෙයි. මහා ප්‍රඥාවක් නෙමෙයි නිවන කියන්නේ. අරවා ඉතින් බුදුහාඳුනට කලිනුත් තිබුණේ ස්වාමීන් වහන්සේ භාවනාවලින් මේ දිනු වෙච්චයි හිටියා. දැන් ඔබතුමා කොහොම හරි හරි ට්‍රැක් එකට ඇවිල්ලා තියෙනවා. ඔබතුමා යන විදිය හරියි. දැන් ලොකුවට කලබල වෙන්න ඕන එකක් නෙමෙයි. දැන් වැඩ කරන ඒවා එදිනෙදා කටයුතු ඒවා ඒවා ඒවා තමන් මේ මේ අධ්‍යාත්මිකව තමන් හැම මොහොතේම ධර්මයේ දකින්නවා දැන්. ධර්මයේ මෙනෙහි වෙනවා. හැමදාම කෝපයක් පැතිමාට ඔළුව කම්පණය වෙන්නේ නැහැ, දඟලන්නේ බනින්නේ නැහැ, මුකුත් නැහැ. ඒක අස් කළා දැම්ම ඉවරයි. ඒ වගේ අමුතු තැනකට එනවා. හරි සුන්දර කතාවකට එනවා. හරි සුන්දරයි. හරි සුන්දර කතාවකට එනවා. වාහනේ හැප්පුණත් ඔය කාටවත් බනින්න යන්නේ නැහැ. ඉන්ෂුරන්ස් එකට කතා කරා. හරි ඒක ඉවරයක් කරා. ඉච්චර. ඒ වගේ අමුතු තැනකට එනවා. ඒ කියන්නේ වටිනාකම් නෑ වගේම අර හිත අප්සෙට් කරන දේවල් වලත් ලොකු දෙයක් නෑ ඒවත් කියනවා. හරි වාහා. ඇත්තට මේ මේ ඒතන් සාන්තං ඒතන් ප්‍රණීතං කියන්නේ ඒකයි. බුදුන් වහන්සේ දේශනා කරන්නේ ඔය ඔය අත්දැකීම ඒතන් සාන්තං ඒතන් ප්‍රණීතං යදිදත් සබ්බ සංකාර සමතෝ කිය. සබ්බ සංකාර සමතෝ කියන්නේ සියලු සිතුවිලි. සංකාර කියන්නේ සිතුවිලි. සමතේ වෙනවා කියනවා. සියලු සිතුවිලි සමතේ වුණු තැන සාන්තයි ප්‍රණීතයි කියනවා. බුදුන් වහන්සේ ප්‍රණීත බුදුන් ප්‍රණීතත්වයක් ඒක. ඔව්. ඒතං සාන්තං ඒතං ප්‍රණීතං යදිදා සබ්බ සංකාර තමතෝ. සබ්බූපති පට්නිසග්ගෝ කියන්නේ අර අල්ලගත්ත අර ලාටු ගොඩවල් දෙරම ගැලවෙනවා කියන්නේ. සබ්බූපති පට්නිසග්ගෝ උපදී අල්ලගත්ත උපාදාන ගොඩවල් ගැලවෙනවා කියන්නේ. විරාගෝ නිරෝධෝ නිබ්බාන. තණ්හක්කය විරාගෝ නිරෝධෝ නිබ්බාන. ඔය නිවන් මඟ පෙන්නන්නේ. ඉතින් ඇත්තටම කොච්චර වටිනවද ඒ ධර්මය ඇහුන් නැත්තම් වැඩකුත් නැහැ. නැත්නම් අපිත් අර දෘෂ්ටිගත වෙලා කොහේරි මොකක් හරි එකක් හිතාගෙන කොහේරි ලෝකෙක යයි කියලා මරණට පස්සේ දෙන විශ්වාසයක ඇදහිල්ලක ඉන්නේ. මුළු ලෝකෙම ඉන්නේ ඇදහිල්ලක. නොපෙනෙන දෙයක් අදහනවනේ. මුළු ලෝකෙම එහෙමනේ දෙයියෝ මැව්වයි කියලා හිතනවා. මුළු ලෝකෙමනේ. ලෝකෙම කියන්නේ ඔය කතර සංකාරයක් සම්මුතියෙන් කතා කරේ. ඒ කියන්නේ මේ සම්මුතිය තුළ මිනිස්සු මිත්‍යා දෘෂ්ටිකයි කියන්නේ එතනනේ. අවිද්‍යාව කියන්නේ නොදන්න කමනේ. සත්‍ය නොදන්න කමනේ. ඉතින් හැමෝම දැන් ලෝකෙටම දැන් දැන් මරණට පස්සේ කොහරි යනවයි කියලා කියත හැකි කාට හරි. කිසිම ප්‍රත්‍යක්ෂයක් නැහැ. මරණවද මොකද වෙන්නේ කියලා කවුරුත් දන්නේ නැහැ. හැම එකෙක්ම මැරෙනවා. යනවයි කියලා ඉතින් ඉන්නවා. මේ මොන විකාරයක්ද මේ? අනිත් එක දැන් මහා විද්‍යාඥයෝ. මේව කඩලා කඩලා පරමාණු, ප්‍රෝටෝන, ඉලෙක්ට්‍රෝන වලට ගිහිල්ලා ඔක්කොටම ගියක්. මේ මොච්චර කඩලා බැලුවත් මේ බුද්ධ මේ පණිවිඩය නැත්තම් ඒගොල්ලන්ට ඇත්තටම දැන් ඇත්තටම බාහිර එහෙම කිසිම ලෝකයක් එහෙම බාහිරින් හොයන්න බෑ. මේක සංඛාරයක් ඇතුලේ තියෙන සංඥාවක් ඇතුලේ තියෙන. දැන් ඔබතුමා හීනයක් දකිනවා වගේ මේක ඉතින් ගොඩාක් ගැඹුරු ඒ දේශනා. ඉතින් ඒව නම් අහන්න වෙනවා කය ගරන් තියෙනවනේ. අපි පැහැදිලි කරනවා. ඒ කියන්නේ ඒව ඇත්තටම පැහැදිලි කරනවා. හීනයක් ඇතුලේ අපිට ඇත්ත වගේ පේනවා වගේම තමයි දිව්‍ය ලෝකයක් කියන්නේ හීනයක්ම තමයි. දැන් අපි හීනේ ඇතුලේ අපි හිතමු අපි නැගිටින්න බැරුණා කියලා. දැන් හීනේ ඇතුළ. ශරීර අන්තිම හුස්ම බින්දුව යනවා. දැන් හීනේ ඉන්නවා. දැන් මොකද වෙන්නේ? ඕපපාතික උප්පත්තිය. ඒ හීනේ ඉන්න අධිකටම. හීනේ තියෙන්නේ කොයිද කියලා හොයන්න බෑ. මේක ශක්තිය ඇතුලේ තියෙන්නේ. ඒක ශක්තිය ඇතුලේ කියන්නේ මේ ශක්තිය කියන්නේ පදාර්ථයක් නෙමෙයි. ඒක ගන්න බෑ. කිසිම දෙයකට ගන්න බෑ මේ ශක්තිය එකක කියන එක. ඔතන හිර වෙනවා. ඕක තමයි පෙන්නන්නේ කල්ප කෝටි ගණන් කියලා. ওই දිව්‍ය ලෝක එකක්වත් නැහැ නේ පොඩි කාලයක්. ඔක්කොම කල්ප කෝටි විශ්වයේ විශ්වයේ විශ්වයේ අවසානයේ වෙනකන් තියෙනවා වගේ කියන්නේ පිස්සු හැදෙනවා. ඒව ඒව හරියට ගලපන්න නැති එකයි ගැටලු තියෙන්නේ. ඉතින් බලන්න ඔබතුමා ඕපපාතික උප්පත්තියක් කියනකොට බුදුන් වහන්සේ පැහැදිලි කරනවා දරුවෙක් නැහැ, ලෙඩ වෙන්නේ නැහැ, වයසට යන්නේ නැහැ. මේ ඔක්කොම කියලා ඉවරයි. හීනේ ඇතුලේ ඉන්නේ. කෝ දරුවෝ? කෝ කාගේ කුසක උපදිනවද? නැහැ. දරුවෙක් වයසට යනවද? නැහැ. ඔක්කොම අර හීන ඇතුලේ ඉන්නේ. හීන ඇතුලේ. දැන් ඔබතුමා මරණ මොහොතේ යම්කිසි සංඥාවක් එනවා යම්කිසි මොකක් හරි ඒ මේක ඇතුලේ ඉන්නවා කියන එක. ඉන්නනේ කායයක තමයි. මේක දැන් දැනුත් හීනෙන් ඔබතුමා එතකොට ඉන්න තැනක් පෙන්වන්න පුළුවන් ද හීන ඇතුලේ. ඔබතුමා රාත් නිදි ගත්තාම හීනයක් දකිනවා. හීනේ ඇතුලේ සත්‍ය වෙලාවම ඉන්නේ. ඒක බොරුවක් කියලා හීන ඇතුලේ ඉන්නේ නැහැ. දැන් ඕක ඕතරම හිර වුණොත් මොකද වෙන්නේ? ඕකම තමයි වෙන්නේ. ඕක තමයි බුදුන් වහන්සේ පෙන්නන්නේ කාරූප භූමිය අරූප භූමිය කියලා පෙන්නන්නේ. මේ භූමිය අපේ සිතේ සංඥාවලමයි සකස් වෙන්නේ. ඒ කෙනා කෙනාගේ දුෂ්ට සංඥාවක් තියෙනවා නම් දුෂ්ට ලෝකෙක තමයි ඉන්න වෙන්නේ. ඔව් මේක හරි හරි හරි විචිත්‍රවත් විදිහට වැදෙන කරන්න පුළුවන් කතාවක්. ඉතින් හරි සුකුම විදිහට ආවොත් සුකුම කරපු ඉන්න අපි බ්‍රහ්ම ලෝකෙට ඉන්න. ඔව් අත්‍තරම කරන්නේ අත්‍තරම ආගම් වලින් කරන්නේ. ඔව් අත්‍තරම ආගම් වලින් කරන්නේ දෘෂ්ටියක ගැට ගහලා තියෙනවා. මේ දැන් ඔබ ඔබතුමා මේ ස්වර්ගයේ ඉන්නේ දැන් ඔබතුමා මරණින් මත්තේ මේ ඉන්නේ කියලා ඔක කියලා කියලා කියලා කියලා අර මෝහනේ කළා කළා <laughs> අන්තිමට ඕකි කොහරි ගැට ගන්නවා ගැට ගැවම ඌ එක හිතන් ඉන්න. ඊට උස්සම යනකොට ඒක තමයි. ඒක තමයි ඉන්නේ. ඇයි ඉතින් ඌ ඒකද මොහොනේ වෙලා මොහොනේ කළා? අප මොහොත මාර්ග තියෙනවා. පරම සත්‍ය කියලා ඒක දන්නේ. මොන සත්‍යයක්ද? තනිකර ඒකයි බුදුන් වහන්සේ කියන්නේ මිත්‍යා දෘෂ්ටිකෝ ඒ මිත්‍යා දෘෂ්ටියට බුදුන් වහන්සේ කියනවා. ඔව් මිත්‍යා දෘෂ්ටි අතිශයින් භයානකයි බුදුන් වහන්සේ කියනවානේ මේ කිසිදු මේ දුකෙන් මිදීමක් නැහැ. මේක එහෙම නෙමෙයි බුදුන් වහන්සේ දේශනා කරන්නේ. මේ මොහොතෙමයි ප්‍රත්‍යක්ෂ ධර්මයක් කියන්නේ. මේ මේ මේ දැන් ඔබතුමා මේ ධර්මය අහනකොටම ඔබතුමාට දැනෙනවනේ. ඔබතුමා මොකක්වත් භාවනා කරලා අත් දෙක තියාගෙන එහෙම මුකුත් නෙමෙයි. මේක මේක බුදුන් වහන්සේ ඒකයි කියන්නේ මේ බුදුන් වහන්සේ ධම්ම සංගීකරණය හොඳට පැහැදිලි කරනවා. මේ දස්සනා පහතබ්බා කියන එක. මේ දර්ශනය. දර්ශනය කල්‍යාණ මිත්‍රයාගේ මතමයි ආනන්දේ තියෙන කියන්නේ කල්‍යාණ මිත්‍රයාගේ පණීඩේ. යමෙක් සත්‍ය යමෙකුට පැහැදිලි කරයි නම් ඒ තුලම දර්ශනයටපත් වෙනවා. ඒ දර්ශනය තුලයි සෝවන්නේ. භාවනා කළා නෙමෙයි. ඒක පැහැදිලිවට ධර්ම සංකීර්ණයේ තියෙනවා 100 ගණන් වල 102 ඉඳලා 425 පිටු ගානක දර්ශනා පහතබ්බා කියලා බුදුන් වහන්සේ කියනවා ආනන්දේ මේ හිමාලයේ පර්වතය වගේ මේ හිමාලයේ පර්වතයේද ලොකු මගේ අතේ තියෙන ගල් කැටේද ලොකු කියලා. ඊට ආනන්ද හඳුර කියන ස්වාමීනි නොසලකිය හැකි තරම් කුඩයි කියලා මේ ගල් කැටේ. ඊට පස්සේ කියන ආනන්දේ ඒ තරම් මේ හිමාලයේ පර්වතය වගේ මේ ආශ්‍රව කෙලෙස් ඡය වෙනවා කියන මේ දර්ශන අවබෝධය තුලින්. ඒ කියන්නේ මේ සත්‍ය මේ දර්ශනය ඔබතුමා දැන් ඔය දැන් ඔය දැන් හඳුනාගත්තානේ. ඒ හඳුනාගත්තේ දර්ශනය තුල සෝතාපන්න වෙනවා කියලා කියන්නේ. සෝතාපන්න වෙන්නේ මේ කල්යාණ මිත්‍යාගේ පණිවිඩේ ඒ දර්ශන අවබෝධය වල. ඒක ලොකු දෙයක්. ඒකෙන් තමයි සසර දුකෙන් මිදෙන්නේ. නියත සම්බෝධි පරායනයි කියලා බුදුන් වහන්සේ කියනවා. නැවත දුගතියක උපදින්නේ නැහැ කියනවා. ඒ කාන්ත වශයෙන්ම එයා නැවත ඉපදුනත් ඉපදෙන්නේ සුගතියකයි ඒ හත්වාරකට වැඩිය උපදින්නේ නැහැ කියන්නේ. හැබැයි ඒක එහෙම කිව්වට අනිවාර්යෙන් හත්වාරක් උපදින එකක් නෙමෙයි. ඇත්තටම මේ මේ මොහොතේම <laughs> නිවන් දකිනවා. අර බැරිම වුණොත් තමයි ඔක කියන්නේ හතිස්සේවත් ඔය ශරීරේ පොළොවට පස් වුණොත් ඒත් සුද්ධ සුද්ධවාස කියන්නේ ලෝකයක් හම්බ වෙන්නේ මේ ධර්මය අවබෝධ වෙන කෙනාට ලෝකයක් නැහැනේ. උපදින ලෝකයක් නැහැ. ඒ සංකාරණේ ඔක්කොම සිතුවිලිනේ. ඔව්. බාහිර ලෝකයක් නැති බව අවබෝධ වෙනවා. එතකොට ඔහු ලෝකෙක උපදින්නේ නැහැ. ඒකයි සුද්ධාවාස කියලා අර අර හීනේ ඇතුළෙම වගේ සුද්ධ ස්වභාවයක පෙන්නනවා. සුද්ධ ස්වභාවයනේ. සුද්ධ ස්වභාවය. ඒක හිත ලෝකයක් හම්බ වෙන්නේ මේ අවබෝධයේ කෙනෙකුට එනකොට අපි ඒකයි කියන්නේ ඔබතුමා නැවත ලෝකෙක උපදින්නේ නැහැ කියලා. අපි දන්නවා ඒක වෙන්නේ නැහැ කියලා. මේ සංඥාව එහෙම ඒ ඔබතුමාට මෙනෙහි වෙනවා. සරින් සරේට ලෝකයක් නැති බව. ඒ මෙනෙහි වෙන්න වෙන්න <laughs> ඔබතුමා අර මේ ඇත්තටම අතුලාන්තයෙන්ම ලෝකයක් නැති බව දකිනවා. එතකොට ඔබතුමා මරණ මොහොතේ ආපු සංඥාව මොන සංඥාව ආවත් එතන ලෝකයක් නැහැ. ඒකයි සුද්ධාවත් කියලා පෙන්නන්නේ. ඒකත් අර ඊනේ කිසිම දෙයක් නැති පුණ්‍ය ස්වභාවයක තමන් සකස් ඒ තමන් කියලා කෙනෙක් පුජ්‍යලේ නැහැ. මේ මේ සංඥා ස්වභාවයේ දියවිගෙන යනවා එතන. සුද්ධාවාස වලින් ආයෙ කවුරුත් උපදින්නේ නැහැ. සුද්ධාවාස වල දිය වෙනවා. සුද්ධාවාස අනාගාමී පෙන්නන්නේ නැවත ආගාමී. නැවත උපදින්නේ නැහැ කියලා පෙන්නනවා. උපදින්නේ ඉතින් එතන මේ සුදාවාස කියලා පෙන්නන්නේ ඒවත් ඉතින් කල්ප කෝටි ගණන් ඉතින් යන්න ඕනනේ කියන විදිහට කල්ප 60000යි පොඩි මේක තියෙන්නේ අපිට අපිට දත්තානෝ කල්ප 60000යි කල්ප 80000යි ඉතින් ඔහොම කල්ප කොහෙද තියෙන්නේ දැන් මේකෙන් තේරෙනවා ඒ කියන්නේ එතනින්ම නිවන් දකින්න බවක් බුදුන් වහන්සේ අනාගාමීයට පෙන්නනවා. නැවතන ආගාමී කිසිම ලෝකයක උපදින්නේ නැහැ. කියන්නේ මෙතන සංඥාව තුල යම් කිසි ස්වභාවයක් තිබුණා නම් අර ශක්ති ස්වභාවය සකස් වෙන්න හේතු තිබුණා නම් ඒ ශෛවි කියන්නේ අර. මෙතන ආත්මීය කතාවක් නැහැ. මෙතන ආත්මීය කතාවක් නැහැ. මේ ධර්මයේ ආත්මීය ධර්මයක් නෙමෙයි. අනාත්ම ධර්මයක්. ආත්මයක් නෑ. අනාත්ම ධර්මයක් මේ. ඒකයි මෙතන ශක්ති ස්වභාවය ශුන්‍ය වෙනවා කියලා කියන්නේ. තේරෙනවද? අර බාහිර ලෝකයක් හිඳයි මිනිස්සුන්ට ඔය ආත්මයක් ඇවිල්ලා ආත්මයක් ශක්තියක් උපදිනවා. ඇත්තටම එතන ආත්මීය ස්වභාවයක් තමයි සංඥාව තුළ සකස් වෙනවා. ඒ අවිද්‍යාව දෘෂ්ටිය තුළයි සකස් ඒ තුළ ඇත්තටම මේ විඥාන ධාතුව කියන එක මේ කලලවල සකස් වෙනවා. දැන් ඔය දැන් ඔය බල්ලන්ගේ ඔය තිරිසන් සත්තුන්ගේ ඇත්තටම කලලවල සකස් වෙනවා. ඒ ශක්ෂ ස්වභාවය සකස් වෙනවා. ඒ මෙරි මෙරි යන එක දිගට එකක් නෑ. එතන එක වෙනයි, අතන එක වෙනයි. ඔක අපි පැහැදිලි කරන හොඳට. ඔව් තුමා අහන්න නැති නේද අර සිරසල්නවා යාපනයේ ඇමරිකාවේ කියලා කියන්නේ. අන්නේ දේශනාවල එක තමයි පෙන්වන්නේ සකස් වෙන හැටි. අර වතුරට කෙනෙක් පැනනොත් ඒ වතුර යනවා නෙමෙයි අයින් ඒවා ගිහිල්ලා වදිනවා කියන්නේ. එතන එකම වතුරනේ තියෙන්නේ එක ඕන තැනක සකස් වෙන එක. ඒක අතිශයින් ගැඹුරුයි එහෙම බැලුවොත්. හැබැයි ඒක ගැඹුරුයි කියලා නෑ පැහැදිලි කරනකොට හරි සරලයි. නේ නෑ හරි සරලයි. අන්න ඒකයි මට මේ වටින්න ගෝහන්සේගේ දේශනා මේ මහා ගැඹුරුයි කියලා තිබිච්ච ඒවා ඉතාම සරලව ඇත්තටම ගොඩක් අයට තිබෙන ප්‍රශ්නයක් තමයි මේ ත්‍රිවිද්‍යාව පුබ්බේනවාසානුසඤ්ඤාය. මේ මේ සිතුවිලි මේ සිත් පරම්පරාව දකින්න එක. දැන් අතීත මේ සිතක් ආවත් මේ මොහොතේමයි ඕ දකින්න එක. අනිත් එක මේ මොහොතේ හට ගන්න සිතත් අතීත සංඥාවක්මයි අර එතන එතන සිත දකින්නකොට තෝ හොඳට පේන අනාගත සිතක් ආවත් ඒකත් මේ මොහොත ඒකත් අතීත සංඥාව නෑ ඒකත් නෑ ඕ දකින්නකොට තමයි එන්නේ අනාත්මයට එන්නේ. ඒ කියන්නේ අකාලික ධර්මයට එන්නේ. එතකොට තමයි ඔය අවදිය සිද්ධ වෙන්නේ. මේ සිතුවිලි තියෙනකන් අවදිය නැහැ. දැන් ගොඩාක් අයට සිතුවිලි වලට බැහැලා ඉන්නේ. අවදිය නැහැ. ඔව්. නැත්නම් යාළ නිවන් මඟ නැහැ. එයා සුත්පාත ඥානයත් මෙතන ඊටම වැදගත් මේ ෂනේ විතරයි කියලා දකිනවා. ඒක සුතුප්පත් ඥානෙ ඒක ත්‍රිවිද්‍යාව කියන්නේ ওই තුන. ඔතනින් තමයි අවිද්‍යාව කැඩෙන්නේ. ත්‍රිවිද්‍යාවේ. ඒක තමයි ඒකට ත්‍රිවිධ්‍යා කියලාම පෙන්නන්නේ. මොකද ආසවක්ඛ්‍යා ඥානය කියන්නේ Tamanටම දැනෙනවා කලින් වගේ අර කම්පා නොවන ගතිය. අර බාහිර ලෝකෙට තියෙන කම්පණය වෙන එක අඩු වෙන ස්වභාවයේ දියවිගෙන යනවා. අන්න එතන තමයි ආසවක්ඛ්‍යා ඥානෙ. ওই ඥාන තුන ඥානය කියලා පෙන්නන්නේ සිතුවිලි නෙමෙයි. Tamanට දැනෙන එක. ඒ දැනෙන දැනීම තමයි ඒ අරහත්ත්වයේ දැනෙනවා. අත්‍තරම කිව්වොත් අනාගාමී ස්වභාවයේ දැනෙනවා. මෙතන අරහත්ත්වේ පවා දැනෙනවා. ඒ කියන්නේ මේ කිසිම දෙයකට කම්පණ වෙන්නේ නැති බව ඔබතුමාට දැනෙන තැනට එනකොට ඔබතුමාට තේරෙනවා දැන් ආයිනම් කිසිම දෙයකට වැඩක් වෙන්නේ ඒ සමහර වෙලාවට ඒක එනකොට අතක් කපාගෙන ගියත් ඒක නිකන් නිකන් ආයි යන්නේ නැහැ රණ්ඩු වලටවත් යන්නේ නැහැ. අත අත්හැරලා දාන්නේ. ඒ තරමට එනවා. එතකොට එනවා. අතිශය දියුණු තැනකට එනවා. මේක ඊටාම වැදගත් තැනක් තමයි මේ ෂණය විතරක් කියලා දකින එකත් ඊටාම වැදගත්. මොකද එතනින් තමයි අතරම යාගේ මරබිය සියල්ලම නැති වෙන්නේ. මොකද මරණයක් කියන මරණයක් කියන සංඥාව තියෙන්නේ ඉන්නවා කියන සංඥාව තුලයි. කෙනෙක් ඉන්නවා කියන සංඥාව තුලයි. ආත්මයක් කෙනෙක් පුජ්‍යලෙක් කියලා එන සංඥාව නැති වෙනවා මේ ෂණය දකිනකොට. එතනම කිසිම මරබියක් එහෙම දැනන්නේ බිය බිය බය කියන ඒවා ඔතනින් තමයි නැති වෙන්නේ. ඔතනින් නැති වෙන්නේ මේ ධර්ම සමහර මට සමහර හීන වලින් මම දන්න ඒක ටෙස්ට් කරනවාද කියලා මට ඒ කියන්නේ මරදී ඇති වෙන්නේ එනවා මට කිසිම බයක් ඇති වෙන්නේ ඒ පෙර සංඥා වලින් එන්නේ සංඥා වලින් තමයි ඇති වෙන්නේ දැන් දැන් ධර්මයේ දකින්නකොට දකින්නකොට ඒවා දිය වෙනවා ඔබතුමා කිව්වේ හීන වලින් එනවා කියලා නේ ඔව් දැන් හීන කියන්නේ මෙන්න මාව මරන්න වගේ නේ නමුත් අයි කියන්නේ ඔව් ඒ කියන්නේ මෙන්න මෙහෙමයි ඒවා එන්නේ ඒවා කලින් ආපු හේතුවක් තියෙනවා කොතනක හරි සංඥාවක් තියෙනවා තදින් වැඩිලා. ඒක තමන් හොඳට බුද්ධිමත් මනසකින් ඒක දකින්න ඕනේ. විමර්ශන බුද්ධියකින්. කොතනද මේ සංඥාව වැදුණු කියලා. අන්න එතනින් ඒක මෙනෙහි කළා ගලවන්න පුළුවන්. ආයෙ එතකොට හීන වෙන්නේ නැති වෙනවා හැබැයි. ඒකට හීන නැති වෙනවා. ඒ කියන්නේ ඔක්කොම හිතන සංඥානේ. හිතට වැදුණු තැන් තියෙනවා. එක්ක කොහේ හරි පඩිපිලකින් වැටෙන්න යනකොටත් දැනෙන්න පුළුවන්. එතනකොට මොකක් හරි එක්ක කාත් එක්ක හරි මොන හරි මොන හරි වචන වමාරකට මොකක් හරි සිද්ධියකදී ඔන්න ඔය කම්පනයක් එනවා මතකට. ඕක සමහර පොඩි කාලෙ වෙන්නත් පුළුවන්. ඒ එන එකක් දිගට තියෙනවා හැබැයි. ඔය ඔය හමුදාව යුද්ධ කරන අයට ගොඩක් තියෙනවා. ගොඩක් තියෙනවා ඔය අයට ගොඩක් තියෙනවා ඔය බෝම්බ පුපුරනකොට ශබ්ද වලට ඒවා හීනෙන් එකපාරටම තිගැස්සෙන ඒවා තියෙනවා. ඒ කම්පණේ වෙලා ඒ වෙලා වෙලා ඒවා ඒවා හැබැයි යනවා මේ අවබෝධය තුල අපිට අපිට කියලා තියෙනවා මේ ධර්මය අවබෝධ වෙන්න වෙන්න ඒ කම්පන ටික ටික අඩු වෙගෙන යනවා කියන්නේ. අර සමහර අයට ලේ දැකලා දැකලා නිකන් අර හමුදාවෙන් විශ්‍රාම ගියත් අර වියරුවෙන් වගේ පොඩි දෙයකටත් කේන්ති ගිහිල්ලා නිකන් කපන්න මරන්න දඟල නැහැ ඉන්නවා. ආ ඒ කම්පන වලට අර අර කලින් යුද්ධ කරනකොට ඒවනේ කළා තියෙන්නේ. ඔව් ඒවෙන් ඔව් ඒවෙන් මේ අවබෝධය තුළ මිදෙනවා අපිට අපි දන්නවා ඒක අපිටත් කියලා තියෙන ඉඳ අපිත් දන්නවා ඒක මිදෙනවා ඒ අවබෝධයට ඊට පස්සේ ටික ටික වෙන්නේ ඒක එකපාරට වෙන්නේ නැහැ එයාටම දැනෙන එයා ඒ හීන ඇතුළේ ඒක පෙන්වන්න යනවා ධර්මයේ ඔව් ධර්මය අවබෝධ වුණාම ඒක සිද්ධ වෙනවා ධර්මය අවබෝධ වුණාම හීන ඇතුළේ ධර්මය පෙන්වන්න යනවා එතකොට දන්නේම නැතුව හීන දිය වෙනවා හීන හීන නොපෙනෙන්න වෙනවා මෙහෙම දෙයක් නැහැ කියලා ධර්මයේ දකින්න යනවා. ඒ ධර්මය අවබෝධයටම යොමු වෙලයි කියලා මට තේරෙනවා. හිතක් තේරෙනවා. ඔව් හීනෙනුත් ඒ ධර්මයේ සමහර අය ධර්ම තුළ හීනෙන් ඉන්නවා. ඔය පුදුම විදිහට ඒවා කියනකොට මේ. ධර්මයේ තුළ හීනෙන් ඉන්නවා. අම්මා ඒවත් තියෙනවා. මේක අම්පැත්තට වෙනවා මේක පඤ්ඤාවනේ. ප්‍රඥා. ඔව් ඉතින් අර තම තෙරුවන් සරණ යන හැටි ඔබ ඔබතුමා දන්නවා ඒ කියන්නේ නේද? මේ අවධිය තුළ ශුන්‍යතාවය තුළ අපි කිව්වා සිතුවිලි වලින් මිදෙන තැනයි සබ්බ පාපස් සකරණම් කියන්නේ නේද? කුසල සුඛ සම්පදා පච්චෝ දපණම් කියන්නේ. ඒක තමයි සියලු බුදුරුන්ගේ අනුශාසනාව. එතකොට නත්ති මේ සරණං අඤ්ඤම් බුද්ධෝ මේ සරණං වරන් කිව්වේ වෙන සරණක් නැහැ. අපිට දුක තියෙන්නේ අසරණ වෙන්නේ සිතුවිලි නිසා. එහෙනම් ඒකේ මිදෙන තැනයි බුද්ධ ස්වභාවයටයි අවදි වෙන්නේ. ශුන්‍යතාවය තුළ. එතනයි බුද්ධ. ඒකට කියන නමක් නැහැ. මොකද එතන ආත්මයක් නැහැ. ආත්ම සංඥාව නැහැ. ඒකයි බුද්ධ ඒකයි වේදේ තුල ආත්ම සංඥාව තියෙනවා ශුන්‍යතාවය තුල. එතන කෙනා ඉන්නවා. එතන බුද්ධ ස්වභාවයක් නැහැ. කෙනයි. මෙතන ආත්ම සංඥාවක් නැහැ. මෙතන ආත්ම සංඥාවක් මෙතන නැති තැනයි බුද්ධ කියන්නේ. ඒ අවදිය ආත්ම සංඥාවක් නැහැ. ඒකයි බුද්ධ. ඒ බුද්ධ ස්වභාවය තමයි අවදි වෙන්නේ. ඒකයි නැත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරන් කියන්නේ. ඒක සිතුවිලි වලදී අපි අසරණ වෙන්නේ. අපිට දුකක් වෙන්නේ සිතුවිලි නිසානේ. එතකොට එතන මේ ඇත්ත දකින්න කෙනා බුද්ධ දකින්න කියන සිතුවිලි වල හරයක් නැති බව දකිනවා. එතන අපිට සරණ තියෙන්නේ බුද්ධ සරණ පමණයි. ඒක තමයි මේ ලෝකේ තියෙන පරම සත්‍යය. ඇත්තම කිව්වොත්. එතන බුද්ධ කියන්නේ කෙනෙක් පුජ්‍යලයක් නෙමෙයි. ඒ ස්වභාවය. ඒකයි කියන්නේ සෝ ධම්මං පස්සති සෝ මං පස්සති කියලා. ධර්මයේ දකින්නාම කියන්නේ. හැබැයි ඇත්තටම ඔබතුමා කැනඩාවට කියලා කොච්චර කාලද? කැනඩාවට නම් ඇවිල්ලා දැන් අවුරුදු කොහම 18ක් වගේ ඇති. ඒ වුණාට ඔබතුමා මේ ලංකාවේ අය වගේ බොහොම ලංකාවේ අයත් නෑ සමහරලාට බොහොම ටිකයි ඉන්නේ. ওই තරම් දියුණු මට්ටමේ. බොහොම හොඳයිනේ. ඔව් මම දැන් අවුරුදු 10 කට ඉඳලා ධර්මය හොයාගෙන සෑහෙන උත්සාහවන්ත වුණා මේ. ඇත්තටම දැන් ඔබතුමා කරන ඕනම දෙයක් පතුලින් කරන්න පුළුවන්. කිසි ගැටලුවක් නෑ. ඔව්. ඕනම දෙයක් ඔබට සතුටින් ගන්න පුළුවන්. ඒක අර නෙළුම් කොලේ දියබිඳ නොගැටි නොඇලී තියෙන ආසේ කිසිම ප්‍රශ්නයකට ගැටීමකට ඇල්මකට යන්නේ නැතුව ඔබතුමාට වාසය කරන්න පුළුවන් උතුම් මිනිසෙක් විදියට. ඒ කියන්නේ බුදුනාගේ පෙන්නන යෝබන්තේ විදිත්පාන මජ්ජේමන්තා නලිප්පති මේ මේ අන්ත දෙක දැකලා මිදෙන කෙනා කිසිම අන්තයකට ඇලෙන්නේ නැහැ නම් දුෂ්ටයකට යන්නේ නැත්තම් එයා ඒ මහා පුරුෂයෙක් කියලා කියනවා. සම්බ්‍රූහි මහා පුරුෂෝ සේද සිම්බනි මජ්ජගා කියලා. බුදුන් වහන්සේම දේශනා කළා. මහා පුරුෂයා කියන්නේ ඒ කෙනාට. ඔය දකින්න කෙනා. ඒක ඒ වගේම තමයි නැති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වර. මේ ධර්මතාවය දකින්න මේ දෙයක් නැති බව පොත කියලා දෙයක් නැහැ මේ ලෝකේ දෙයක් කියලා දෙයක් නැහැ. මේ ධර්මය දකින්න කෙනා. දෙයක් කියලා දෙයක් නැහැ. ඔක්කොම නමන්නේ. ඔක්කොම දාගත්තේ වනේ ඔක්කොම බුදු වෙනවා. දෙයක් කියලා දෙයක් නැහැ. ඒතර හරි සුන්දර තැනක් නෙදී. හරිම චෝක. <laughs> කියවුණා ඒක. නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරන් කියන්නේ එන අරමුණේම දැක ඒ අපි දකින්නේ එක අරමුණයින එක මොහොතේ. එතන එන අරමුණෙන් අරමුණ දැක දැක මිදෙන එක තමයි ඒ නත්ති මේ සරණං සංඝෝ මේ සරණං ඒක දකින්න කෙනා තමයි මේක දකින්නේ. තෙරුවන් සරණ යන්නේ. එතකොට මෙන්න මේ ආර්යයන් වහන්සේලා. ඒ ඔබතුමා ඇත්තටම ආර්ය භූමිය ස්පර්ශ කරනවා. ඔබතුමා තෙරුවන් සරණ යන ආර්යයන් වහන්සේ ගොඩටයි වැටෙන්නේ. ඔබ ඔය ධර්මයේ ඔයත්තන්ට ස්පර්ශ කරන්නේ අතර මහා දියුණුවක් ඔබතුමා ගාව තියෙනවා. ඔබතුමා අර සරල අමාරු තැන් ගොඩාක් ලියාගෙන කලින්ම ධර්ම ශ්‍රවණය කිරීම ඔබතුමා ලියාගෙන. ඉතින් ගොඩාක් වටිනවා. ඇත්තටම ගොඩාක් වටිනවා. බොහොම සතුටුයි අඳුනා ගැනීම. අතර පුජ්‍යල භාවයෙන් දකිනවා නෙමෙයි. අපි දකින්නේ ආර්ය භූමියේ සබදාම් පමණයි. ආර්ය භූමියේ කෙනෙක් පුජ්‍යලෙක් නැහැ. ආර්යයන් වහන්සේලා දෙන්නේ වෙන් කරන්න බෑ. ඒ කියන්නේ සතර දහම. ඒ කියන්නේ කෙනෙක් නැහැ, ආත්මයක් නැහැ. රූපයක් නැහැ, ආමයක් නැහැ. ආර්ය කියන්නේ හරියට මේ හුල ගණන් මම තමයි මම. දැන් මේ වැස්සන වැස්ස තමයි තමයි. දැන් අපිටම දැන් කවුරු හරි ඔබතුමා තමයි අපේ ඒතර ආර්ය භූමියේ කෙනෙක් දෙන්නෙක් නැහැ. බාහිර ප්‍රතිබිම්බේ නැති වෙනවා මේ පැත්ත. බාහිරත් නැති වෙනවා ප්‍රතිබිම්බෙත් නැති වෙනවා. ඒතකොට ඔක්කොම තමන් වෙනවා. මහා ගැඹුරුයිනේ. අවබෝධයට හරි ඔබතුමා මේක ඉස්සෙල්ලා දැනගන්න එක වටිනවනේ. <laughs> එතන ප්‍රත්‍යක්ෂතාවයේ ටිකෙන් ටිකනේ ඇත්තට අවසානයේ කරා එකපාරට එන්න බෑනේ කෙනෙකුට. බෑනේ. ටික ටික නේද? ගමන හරිම සුන්දරයි. ඔව් සුතමත් සුතමේ ඥානෙ තියෙනවා කියන්නේ ඊටු ටික ගලන. ඒ කියන්නේ සත්‍ය ඥානෙ තියෙන කෙනා කෘත්‍ය ඥානෙට එනවා. ඒ කියන්නේ හැම මොහොතෙම මේක දැනෙන්න ගන්නවා ධර්මය. ඒක වැඩෙනවා ඒ කියන්නේ. මට අද ගෝහන්සේගේ දේශනාවලින් තමයි ගොඩක් ලියුනේ. මම ගොඩක් ඔය වගේ දේවල් දැනගෙන හිටියට අර එක්තරා ක්‍රමානුකූල අවබෝධයකට ආවා මේ දේශනා හිමිනේ. ඒක සෑහෙන වටිනවනේ. අතරම මේ ප්‍රත්‍යක්ෂතාවයේ ගොඩාක් අයට අද පිට වෙලා තියෙන. අතරම අපිත් අතරම පටලවාගෙන හිටියේ මුල් යුගයේ අපිටත් අතර ඊට පස්සේ අපි මේක අතරම මොකද්ද හේතුවකට අපේම මහා වීරයටද කොහෙද අපේ කැපවීමටද කොහෙද අපිට මේක අවබෝධ වුණා ටික ටික ටික ටික මේ මේ මේ hmm. ධර්මයේ කියන්නේ එහෙම දෙයක් නෙමෙයි කියලා ගොඩාක් අය කරන දේවල් අපේ අතින් අපිට වැටුණා. මේක වැටෙන්න ගත්තා ටික ටික ටික ටික ඉවර වෙන්න ගත්තා. Hmm. ඊට පස්සේ අපිටම අවබෝධ වෙන්න ගත්තා. ඊට පස්සේ අතුලාන්තයට මේක නිවන් මේක අපිට අපිට ඒක මොහොතේ අපි අවදිය අපිට ඇති වෙන්න ගත්තා. අවදිය තුළ ඊට පස්සේ අපි ජීවිත කරා යනකොට අපි දන්නවා මේක hmm. මේක පරම සත්‍යයක්. ඊට පස්සේ අපිට කිසි හැකියාවක් නැහැ. අපිට ප්‍රත්‍යක්ෂයි. ඊට පස්සේ අපි ඕන කෙනෙකුට ඒක දෙනවා, බෙදෙනවා. මේක බලන්නකෝ කියලා බුදුහාමුදුරුවෝ කිව්වා වගේ. සාන්දිටිකෝ, අකාලිකෝ, ඒපස්සිකෝ, උපනායකෝ, පච්චුප්පනේ ධම්මා කියලා අපිත් කියනවා. ඒ කියන්නේ ඇවිල්ලා බලන්න, එම බලන්න. ඒක බලන්න. <laughs> ඉතින් Tamanටම ප්‍රත්‍යක්ෂ නම් බාර ගන්න. එච්චරයි අපිත් කියන්නේ. බුදුන් වහන්සේත් එහෙමනේ කියන්නේ. මේක Taman තමයි සාන්දිටික. මේක අකාලික ධර්මයක්. ඒක ඒපස්සිකෝ, උපනායකෝ කියන්නේ එන්න බලන්න කියලානේ කියන්නේ. අවිත් බලන්න කියලානේ කියන්නේ. ඊපස්සේ ගෝපරායකෝ. පච්චුප්පන්න ධර්ම මේ මොහොතේම ඇති වෙන නැති වෙන ධර්මතාවය දකින්න. එච්චරයි කියන්නේ. විශ්වාස කරන්න කියලා කිව්වේ නෑ නෑ. ඇවිල්ලා බලන්න කියලා කිව්වා. ඔව් ඇවිල්ලා බලන්න. Tamanට ප්‍රත්‍යක්ෂරම් බාර ගන්න එච්චරයි. පච්චුප්පන්නේ ධම්ම තතත ඒතර තමයි දකින්න. තතත විශ්වාසයි. <laughs> ඉතින් මේක තමයි ඇත්තටම ඉතාලම මේ කල්‍යාණ මිත්‍රයෙක් විදිහට ඔබට පණවිඩේ කල්‍යාණ මිත්‍රාගේ උපකාම එක දෙන එක ඉතින් එහෙමනම් බොහොම හොඳයි. නැවත උප්පත්තියක් නම් ඔබටත් නැහැ කියලා අපිට කියන්න තියෙන්නේ. ඒ කියන්නේ මේ මාර්ගයේ ඉන්න කෙනෙක් හදිස්සියේ මොනවා හරි ඒ තැනටපත් වෙන්න කලින් සමුගත්තත් ශරීරයේ පොළොට පස් වුණත් සුද්ධ වාසයක තමයි සකස් වෙන්නේ හේතුවෙන්. අපි නම් මෙච්චර අවබෝධයක් ඇතුව කොහෙවත් යනවා නම් අපි නම් ඒක හිතන්නේ මොකද එහෙනම් පිරියෙන්න ඕනි දිගට. ඒක වෙන්නේ කොහොමද ආයේ ඔබතුමා මෝඩෙක් කරන්නේ අපිටත් කියන්න. හ්ම් බෑ බෑ. ඒක වෙන්නේ නැහැ. ඒකයි බුදුන් වහන්සේ නියත සම්බෝධි පරායනයි කියන්නේ. ඔව් ඇත්ත. ඒ කියන්නේ නැවත ඔබතුමා මොඩෙක් කරන්න බෑ. ඒකයි බුදුන් වහන්සේ කියන්නේ මේ මේ මහා ප්‍රඥාව අවදුනාට පස්සේ මේ අවිද්‍යාව ප්‍රහිණුනාට පස්සේ නියත සම්බෝධි පරායනයි. ඒකාන්තයි. ඒක නෑ කියන්න බෑනේ. <laughs> ඉතින් දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේ සුයිනීය ගේදං නහි ජාතු ගබ්බසේයම් පුන්දේති. නැවත ගාතේක උපදින්න හේතු නැහැ. ඉතින් ඇත්තටම මේ දිට්ඨියට පැමිණ කෙනා සම්මා දිට්ඨියට පැමිණ කෙනා අතරම ආරියෂ්ඨාංග මාර්ගය සම්පූර්ණ කරනවා. සම්මා දිට්ඨිය කියන්නේ මේ මේ සිතුවිලි වලින් මිදුණු මේ සම්මා දිට්ඨිය කියන්නේ සිතුවිලි තියෙන අවිද්‍යාව භූමියේ. ඉතින් මිදුණු තැනයි සම්මා දිට්ඨියට අවදි වන්නේ. ඉතින් යා සම්මා ආජීව, යා හැමදේම මොන දේ කරත් මේ ධර්මයත් එක්ක ඉන්නවා. සම්මා ආජීව, සම්මා කම්මන්ත, සම්මා සංකප්ප, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඒ සමාධිය අනිමිත්ත සමාධිය දකින්න. ඒ කියන්නේ සතර ඉරියව්වෙම සත්‍ය දකින්න සමාධියක්. ඒක අනිමිත්ත ශුන්‍යතා ප්‍රණීත චේතු විමුක්තියක් අරහත් සමාධිය කියන එක. හොඳයි එහෙමනම්. ඉතින් මේක අසඤ්ඤා අபிසංකරණයක් තමයි අර සිතුවිලි නැවත නැවත යන තැන. හැබැයි ඒක තාම ඔබතුමා ගාව යන්තම් හරි ඇති. ඒ කියන්නේ තාම සිතුවිලිත් එක්ක ඒක ඒකට ඒකට ලොකුවට මේවා කරන්නේ අපි ගන්නෙ නෑ. අපි දකින්නේ ඔබතුමා යන ගමන අපි දන්නවා මේ මොහොතේ ඔබතුමේ සිතුවිලි සමග යන්තම් හෝ ඉන්නවා කියන එක. නමුත් අපි දන්නවා ඒක ඉස්සරහට ටික ටික දිය වෙගෙන යනවා කියලා. ආශ්‍රක්‍ය ඥානෙත් එක වගේ දැනෙන එක නේද? හරි නේද අපි කිව්වා? හරි හරි හරි හරි <laughs> ඒ වුණාට ඔබතුමා ඒ එතන හොඳ තැනක ස්පර්ශයත් එක්ක හොඳ ගමන ඉවසීමෙන් ওই විදිහට තමයි සංයමයෙන් යන්න ඕනි කාන්ති පරමන්තපෝ ඇති කලබල වෙන්න අවශ්‍ය ගමනක් නෙමෙයි ඒකත් උපාදාන කරගෙන නිවන කියලා දෙයක් හොයන එකක් නෙමෙයි නිවන කියලා එහෙම දෙයක් නැහැ සිතේ මිදෙන තැන තමයි ඒ නිවීම තියෙන්නේ. ගින්න නිවීමයි නිවීම. හොඳයි එහෙමනම් නේද? හොඳයි හොඳයි ගන්න ආයිත් වෙලාවක මොන හරි එහෙම තියෙනවා නම් මොන හරි හේතුවක් තියෙනවා නම් කතා කරන්න. සතුටුයි ඇත්තටම. බොහොම ටික දෙනා ඉන්නේ ආරි මතක් කරන අය. හොඳමයි. තෙරුවන් සරණයි. හොඳයි. තෙරුවන් සරණයි.